සුවපත් වෙත්තා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං කමාමි කමිතබ්බං

නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පරික්ඛං පටිච්ච මච්චරියං ඉති කෝපනේතං උත්තං තදානන්ද පරියායේන වේති තබ්බං තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවක මුළු දීලා ගත කරන අවස්ථාවක් ඉතින් මේ වගේ භාවනා වැඩමුළුවකදී ඒ හැදෙන වැඩෙන භාවනාවට සුත්තමේ වශයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. සාකච්ඡාමේ වශයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. සීලමේ වශයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. සමාධි භාවනා ප්‍රඥා භාවනා වශයෙන් මේ ආකාර අනුග්‍රහ පහක් ਸਰවඥාන්සේ සඳහන් කළ තියෙන අනුග්‍රහිත සූත්‍රයේදී අපි මේ ධර්ම දේශනාවකින් බලාපොරොත්තු වෙන්නේ ඒකේ සුත්තමය අනුග්‍රහිතය එහෙම නැත්නම් මේ භාවනා කරන අයට අවශ්‍ය බෞසුත භාවයේ සුතමේ ඥානෙ පොතේ දැනුම පුළුවන් තරම් කිට්ටු කරලා දෙන එක. ඉතින් අර භාවනා කරගෙන යන කෙනෙකුට ඒ සුතමේ ඥානෙ එහෙම නැත්නම් ඒ දේශනා විදිය අහගෙන ඉන්නකොට ඒ තමන්ගේ භාවනාවත් එක එක ගැළපිලා යනවනම් ලොකු සතුටක් ඇති වෙනවා. ආ ඒක තමයි මගේ භාවනාදී සිද්ධ වෙන්නේ කියලා එතකොට අර සෝතමේ ඥානෙ ටිකක් ඉක්මවලා ගිහිල්ලා ඒ தත්ත්ව භාවනා කරලා අත්දකපු කෙනාට ඒක චින්තාමේ වචමුත් ලොකු සතුටක් ඇති කරලා දෙනවා. ඒ විතරක් නෙවෙයි මත්තර දිගට එවැනි භාවනා දිගට කරගෙන යන්න ධෛර්යයක් ඒකෙන් ඉස්සරහට තල්ලු වෙනවා. ඉස්සරහට තල්ලු වීමක් වෙනවා. ඉතින් ඒ නිසා චරවචන් වහන්සේ වැඩ ඉන කාලේ පුළුවන් තරම් ඒ භාවනා කරන අයට ඒ වගේ සූත්‍ර දේශනා ගොඩක් දේශනා කරලා තියෙනවා. අපි කවුරුත් පායේ දැන්න දාන්න ක්‍රමයට මේ වැඩමුළුවේදී අපි ප්‍රධාන මාතෘකාව වශයෙන් ගත්තේ මහා නිදාන සූත්‍රය. ඒක සූත්‍ර පිටකයේ දීඝනිකාය සංග්‍රහ වෙච්ච සූත්‍රයක්. ඉතින් ඒකේ ප්‍රධාන වශයෙන් මේ පටිච්චසමුප්පාදයක් ගැනයි සාකච්ඡා කරන්නේ. මේ පටිච්චසමුප්පාදය අනිකු සම්ප්‍රදාන කුල ක්‍රම වලට වැඩිය සමහර තැන් වලදී විස්තර සහිතව සමහර තැන් වල සංක්ෂේපයෙන් මේ මහා නිදාන සූත්‍රය සඳහන් වෙනවා. අපි මේ බ්‍රිස්බේන් භාවනා වැඩමුළු සඳහා එකේ තෝරාගත්තේ මේ වේදනාව නිසා තණ්හාව හට ගන්න හට ගන්නවා කියන මේ පුරුකෙන් පස්සේ මේ තණ්හාව නිසා උපාදාන පත්‍යා භව භව පත්‍යා ජාති කියන ඒකට අමතරව වෙන දිහාවකට වැඩෙන අංකුරයක් නැත්නම් වෙනත් ආකාරයකට වෙනත් දේශනා විදියකට කියන තවත් අංකුරයක් සම්බන්ධ කරන විස්තරයක් පියවර හතකින් විතර මේ තණ්හාවම අන්තිමට රණ්ඩුවක් කලායක් විවාදයක් ඇති කරන්නත් පුළුවන්. තණ්හාව නිසා උපාදාන කියලා අල්ල බදා ගැනීමක් විතරක් නෙවෙයි විනාශ කරන මරණ එහෙම නැත්නම් හිංසා කරන තැනකටත් තණ්හාව නිසාම යන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා ඒ පැත්ත ගෘහ ජීවිත ගත කරන විශේෂ කාර්යභාවල ජීවිත ගත කරන නැත්තන්ට ඒක ඇසරවන සුළුයි අපේ ආසකීදීම හරහා ප්‍රියමනාප භාවයේ ඇලී බැඳීම් වගේ විතරක් නෙවෙයි ගැටීම්නුත් ඇති කරනවා. ඒ විදිහට ඒ ගැටීම් ඇති කිරීම පෙන්නන සරුවචන් වහන්සේ ඒකේනා දණ්ඩා දාන සත්තා දාන විදිහට දඬු මුගුරු ගැනීම අවියතර ගැනීම කලා විවාද විග්‍රහ වගේ කියන ඒ කියන වාද එහෙම නැත්නම් උපවාස කලහ කිරීම වලටපත් වෙන බොරු කේලම් කියන අනේක අකුසල කර්මපත් කරන තැන පිළිබඳව ඉතින් මේ පිටසට ඉච්චර කියන්න ඕනේ නැහැ මොකද ඒක මේ උගත් සමාජේ නෑ. එහෙම නැත්නම් පොහොසත් සමාජේ නෑ. දියුණුවේ සම්මත සමාජේ නෑ කියලා මොනම දෙයක්වත් නෑ. ලෝකේ හැම තැනම ඒ එnde end end end ඒ දඬු මුගුරු ගැනීම කලා විග්‍රහ විවාද බොරු කේලම් ඒ වගේම අනේක පාපක කුසල ධර්ම ඒකාකාරී වැඩිවක් තමයි තියෙන්නේ. ඒ නිසා එවැනි සමාජයක ගත කරන අපි තේරුම් ගත්තොත් මේ සියලුම මේ වැපිරීමක් වෙන්නේ කෙලෙස් වැපිරීමක් වෙන්නේ ආරක්ෂාව මදිකම නිසා ඒ ආරක්ෂා හේතුවෙන් හැම කෙනාම බයෙන් ගත කරන්නේ. ඒ ආරක්ෂාව හේතුව නිසා මේ ඇතිවෙන කලා විවාද විග්‍රහ මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි හැම තිරසනෙක් අතරම තියෙන්නේ ඒ තිරසනා පරිසරයට හැඩ ගැහිලා ඒ ස්වභාවික වර්ණයක් අනුව සිද්ධ වීමේදී පරිණාමයේදී මේ ආරක්ෂාව තමයි ප්‍රධානම දේ. ඒ ආරක්ෂාව නිසායි මේ සත්ත්ව ලෝකෙ මෙච්චර විසිතුරු වෙලා තියෙන්නේ. ඒ පරිසර අනුව හැඩ ගැහිමින් ආහාර ටික සපය ගන්නත් ඕනේ, ජාතිය බෝ කරන්නත් ඕනේ. නමුත් හැම කුඩා සතෙක්ම ගේ මරණය සිදු වෙන්නේ ලොකු සතෙක්ගේ හක්කේ. අල්ලගත ගමන් පණ පිටින් කනවා. ඉතින් ඒ නිසා ඒ ආරක්ෂාව පිළිබඳව ඇති වෙලා තියෙන ඒ පුරුද්ද මිනිස්සයත් ගොඩාක් කල් ඉඳලා අර ස්වභාවික වර්ණය හරහා පරිණාමය හරහා සිද්ධ වෙගෙන එනකොට ඒ හැබ්බැයි වලට ඒ වගේම ආගයන් ආඩම්බරයන් වලට සම්ප්‍රදායට ඉතිහාසයට අපේ ශරීරවල තියෙන RNA DNA දක්වාම දිගටම වැහලා තියෙනවා. ඉතින් ඒ නිසා කාටවත් හිතෙන්නේ නැහැ ආරක්ෂාව කියන එක විකෘතියක් වශයෙන් පේන්නේ. ඉතින් ආරක්ෂාව අඩුවක් කාටවත් වගේ තියෙනවා. ඉතින් ඒ නිසා කවුරුත් වගේ වගේ දඬුමුගුරු ගැනීම ගත්තර කමක් නැහැ. ඒකනම තේකේ සීමාවක් නැහැ. ඉතින් ඒ ආරසා පිළිබඳ ප්‍රශ්නය අරසානිසයි මේ ඔක්කොම කෙලෙසෙන්නේ කියන එක යම් කිසි කෙනෙක් වටහාගෙන මේ විදිහට දඬුමුරු ගැනීම හරහා කලා විවාද හරහා විග්ඝහ හරහා බොරු කේලා මිහිස් වචන පරස වචන හරහා ආරක්ෂාව සලසා ගන්න ක්‍රමයේ තකතිරු ක්‍රමයේ වශයෙන් උත් එහෙම නැත්නම් අසත්පුරුෂ ක්‍රමයේ වශයෙන් උත් කල්යාණ ධර්මයක් නොවන විදිහට ධර්ම ආරක්ෂාවක් ඒ වෙනුවට ਸਰවඥාන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. අපි ඒ නිසා මේ බාහිරේ සමාජගත හෝ సంతానගතව තියෙනා වූ මේ අනාරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේදී සමාජය ඒකාන්තයෙන්ම මේ දඬු මුගුරු ගැනීම ආයුධ සන්නද්ධ වීම එහෙම නැතුව කලහ විග්‍රහ විවාද එකම උත්තරය ඉතරයි. සමාජයකට මුළු දීලා අපි ගත කරන වේලාවක එහෙම නැත්නම් පොදු ජන විඥාණයෙන් අපි ඇහුවොත් ඒක දන්නේ එකයි. ඒක දන්නේ ඔරණ්ඩුව විතරමයි. වෙන කරන්න දෙයක් නැහැ. නමුත් අර පුද්ගලයෙක් වශයෙන් Taman සත්පුරුෂ වෙලා කල්යාණ ධර්ම හදාarලා බලනකොට ਸਰවචනාංශයේ ධර්මය ආරක්ෂා කරන කෙනාට ධර්ම ආරක්ෂාවක් තියෙනවා කියන එක අභීත ප්‍රකාශයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කරගෙන යනකොට ඒක මරණින් මත්තේ සිද්ධ වෙන දෙයක් හෝ මෛත්‍රී බුද්ධ සාසනයේ සිදු වෙන දෙයක් නම් ඒ යෙදෙන කෙනාට ඒකෙන් එච්චර විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. නමුත් අර විපස්සනා භාවනා කරන කෙනාට ඒක පැහැදිලිවම අත්දැක ගන්න පුළුවන්. තමන්ගේ සති සමාධි යම් ප්‍රමාණයකට පෙළ ගැහිලා එනකොට ඒ අර බාහිර ලෝකයේ තියෙන හතුරු බලවේග කෝක වේතත් අභ්‍යන්තර චිත්ත સંતાනීය කෙලෙස් වලින් යම් ප්‍රමාණයකට తాවකාලිකව හෝ මිදෙන්න පුළුවන්. කෙලෙස් යටපත් කිරීම සමත සමාධියකින් නැත්නම් සමත අනුගහිත කිරීමේ අරසාවකින් සිද්ධ වෙනවා විපස්සනාවකින් පැහැදිලිවම අඩියට යනකම් කපලා සුළු වේලාවක් මේක කළ හැකි උඹට මේ ජීවිතේ ඒකට පින තියෙනවා භව සම්පatti තියෙනවා ක්‍රම වේදේ තියෙනවා කියලා පෙන්ලා දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒ අවශ්‍යතාවය නිසා තමයි ওই මහසිසාඩෝ ස්වාමීන් වහන්සේ මේ හත් දින භාවනා ක්‍රම 14 දින භාවනා ක්‍රම ලෝකයට හඳුන්ලා දුන්නේ. නැත්නම් මේ වගේ භාවනා වැඩමුළු නිවන් දක්කනවාම කියන එකවත් නෙවෙයි කෙනෙකුට විශ්වාසයක් ඇති කරලා දෙන්න තමන්ට අවශ්‍ය නම් ධාර්මික අනුකමේ අරසාව ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක දැනට මේ වෙනකොට බටහිර ස්නායු ශල්‍ය ස්නායු වෛද්‍යවරු පවා උත්සාහ කරමින් ඉන්නවා බලන්න කෙනෙක් කොච්චර අසහනකාරී ජීවිතයක් ගත කරනවද කියලා කියනවනම් පොහොසත් දුප්පත් උගත් නුගත් බලවත් දුබල කියන මොන ප්‍රශ්නයක්වත් නැහැ. සියලු දෙනා පුදුම අසහනක ජීවත් වෙනවා. අන්නේ අසහනයෙන් තොර ජීවිතයකට එහෙම නැත්නම් ඒ අසහනෙ පිළිතුරක් වශයෙන් භාවනා කරනකොට දැනට තියෙන විද්‍යානුකූල ක්‍රමවලට ඒ භාවනාවේදී යම් ප්‍රමාණයකට මේ පිරිච්ච ගතිය, සන්තුෂ්ටි කරගතිය, සම්පත්‍ති කරගැති ළඟා කරගන්න පුළුවන් බවත් ඒක ඒ වෙලාවේදී භාවනා කරන කෙනාගේ මනසෙන් නිකුත් වෙන විද්‍යුත් චුම්බක තරංග මාර්ගයෙන් සහ මොලේ රසායනික ද්‍රව්‍ය වල වෙනසෙන් අල්ලන්න පුළුවන් මටමක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ මම දැන් අවුරුදු 7-8කට ඉස්සෙල්ලා ඒ කරා ඔය අර විශේෂයෙන්ම ඔය ඇමරිකාවේ World Trade Center එකට ගැහුවට පස්සේ ඒ කවුද කොහොමද මිනිස්සෙක්ගේ මේ සාමාන්‍ය මේ පුරවැසියෙක්ගේ මනසක් මේ තරම් විනාශයකට හැඟුම්බර වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඒ වශයෙන් ඒ මුළු දුන්නා ඒ සමුළුවේදී ඒකෙදී පෙන්ලා දීලා තියෙනවා පෙන්නකොට මේ දැන්න තියෙන මිනිස්සෙක්ගේ මොළයේ මුළු ඇඟම පරීක්ෂා කරන්න පුළුවන් ෆන්ක්ෂනල් MRI ස්කෑන් එක එහෙම නැත්නම් මුළු ඇඟම ස්කෑන් යන්ත්‍රයකට දාලා දාන්නේ හොඳටම භාවනා කරපු කෙනෙක්. එයාට පරිශන කරන රිචඩ් රිචඩ් ඩේවිඩ් කියන එකනට කතා කරන්න පුළුවන් යන්ත්‍රය ඉඳද්දී එයාට ප්‍රෝග්‍රෑම් එකක් දෙනවා. ඔයා විනාඩි 5ක් යන්ත්‍රය ඇතුලේ ඉන්නවා. පළවෙනි විනාඩියේදී බුද්ධානුස්සතිය කරනවා. දෙවෙනි විනාඩියේදී මෛත්‍රී භාවනා කරනවා. තුන්වෙනි විනාඩියේදී විපස්සනා භාවනාව කරනවා. ආදි වශයෙන් එක එක විනාඩියෙන් විනාඩියට භාවනාව වෙනස් කරලා ඒ විනාඩිය ඇතුළත ඒ භාවනා මනසකාරය පාත්තන්න පුළුවන් ඇමරිකන් ජාතික කෙනෙක්ම භාවනා කරපු කෙනෙක් දාලා එතකොට යාගේ නිකුත් වෙන තරංග ඔක්කොම අරගත්තට පස්සේ ඒ මොලේ ඒ ඒ අවස්ථාවල කියවලා බලන්න පුළුවන් මෛත්‍රී භාවනා කරන හැම දෙනාගේම සමාන ආකාරයක තරංග වර්ගයක් නිකුත් වෙනවා විපස්සනා කරනකොට තව ආකාරයක තරංග වගේ නිකුත් වෙනවා. ඊට පස්සේ ඔක්කොම පස්සේ ওই දලයි ළමතුමාට ගෙනලා පෙන්නනවා. මේ වගේ තියෙන ඒකාකාරීකම. මේ භාවනා කරනකොට යම් මට්ටමට ආවට පස්සේ නිකුත් කරන තරංග නිසා පෙන්නලා දෙන්නට හදනවා. ඒ විදිහට මෛත්‍රී භාවනා කරන කෙනාට අවිහිංසක හිංසක අදහස් එන්නේ නැති වෙන විදිහට අවිහිංසක පැත්තකට මොලේ මෙහෙව ගත්තට පස්සේ ආයෙ කවදාකවත් තව කෙනෙකුට හානියක් වෙන තත්යක් එන්නේ විපස්සනා භාවනා කරලත් යම් වෙලාවක මේ පිරිච්චකතිය ආපු කෙනාට අරසාව පිළිබඳ ප්‍රශ්නේ తాවකාලික දුරවන් වෙච්ච කෙනාගෙන් කවදාකවත් අර විදිහේ නරක නපුරු ආකල්ප ආවේග පිටත් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ බටහිර ලෝකයේ කෙනෙක් අදහසක් ඉදිරිපත් කරනවා එතනදී සෑම ආවේගයක්ම නාස්තිකයි. ඒක දුරතික ගියාට පස්සේ අන්තිමට මානවයාට පරිසරයට Tamange හිතට හානි කර දේවල් සිද්ධ වෙනවායි කියලා. ඉතින් දලයි ලාමතුමා කියනවා මම මම විරුද්ධ වෙනව නෙවෙයි බෞද්ධෙක් විදිහට නෙවෙයි මම මේ කතා කරන්නේ. මට කියන්න පුළුවන් එහෙම හැම ආවේගයක්ම නරකෙව්ව නෙවෙයි. හොඳ ආවේගයක් තියෙනවා. අපි දන්න විදිහට කරුණාව කියන්නේ ආවේගයක් හොඳ එකක්. ඒ නිසා ඒක පරීක්ෂා කරලා බලන්න ඒක කොච්චර වේගයක් ඇවුනත් සමාජෙත් නරකක් මිසක් හොඳක් මිසක නරකක් වෙන්නේ නැහැ කියලා බොහොම ලස්සන දෙබස් යනවා ඒක ඇතුලේ. ඒකෙදි පේන්න පටන් අර ගන්නවා මේ භාවනාවක් හරහා හිතට යම් පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතියක් ඇති වුණාට පස්සේ ඒකෙන් අර විදිහේ නපුරු නරක ආකල්ප පිටත් වෙන ගතිය ඒ කාලය තුල යන්ත්‍රයකට උනත් අල්ලන්න පුළුවන්. ඒ නිසා ඒ කරන කෙනාටත් තේරෙනවා ඇති. නමුත් පිටකෙනෙකුට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මෙයාගේ හිත තියෙන දැන් කරුණාවේ කියලා. දැන් තියෙන්නේ උපේක්ෂාව. එහෙම නැත්නම් දැන් තියෙන්නේ විපස්සනාවේ කියලා දැනගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා යන්ත්‍රෝපකරණ මාර්ගයෙන් බටහිර ලෝක කෙනෙක් පෙන්ලා දුන්නාට පස්සේ බටහිර පව පිළිගන්න ලෑස්තිලා තිනවා පිළිගන්න පුළුවන් තත්යකට ආවිලා තිනවා මේ අනාරක්ෂාව පිළිබඳ අසහනය පිළිබඳව එහෙම නැත්නම් මානසික ආතතිය පිළිබඳව ਸਰව ව්‍යාපීව පවතින මේ ප්‍රශ්නට භාවනාවෙන් උත්තරයක් දෙනවා. ඉතින් ඒක ඒගොල්ල උත්සාහ කරනවා දිගින් දිගට කරන්න. ඉතින් ඒකෙදී ඒ ඒ සමීක්ෂණයකදී ඒ බටහිර විද්‍යාඥයෙක් දලයි ලාමදී තුමා දීපු භාවනා කරන යෝගාවචරයේ ඒ යන්ත්‍රයට දාලා දැකපු ඒ හාස්කම දැකලා කියනවා මේකට කොහොමද මේ මේ වගේ සන්තෝෂයෙන් මනුස්ස ලෝකේ ජීවත් වෙන අනුන්ට මෛත්‍රී කරන මනසක් හදාගන්නේ කියලා. ඉතින් දැල්ලාම කියනවා ඒක හරිය ලේසි කියලා. ඉතින් අර ඇව්වට පස්සේ කියනවා කොහොමද අපිටත් මේ කියලා දෙන්න. මොකද ඇමරිකාවේ එහෙම ක්‍රමයක් ගැන හිතන්නවත් බැහැ. දැල්ලාම තුමක් කියනවා පැය 10000 පන්ලා භාවනා කරන්න කියලා ලේසි කියලා. එතකොට. ඉතින් ඇමරිකන් කාර්ය උඩ ගිහිල්ලා බිම වැටෙනවා පැය 10000ක් පැයක් කරන්න බෑනේ වයක් උන්නේ. ඒ තරම්ම ඕවර් ටයිම් දුවන මිනිස්සුනේ. දවසේ පැය 24 මැදිව දුවනවා. ඊට පස්සේ දලලමතුමා කියන්නේ ඇත්ත. මොකද යා කියනවා ඒකට ඇමරිකන් කාරයන් අල්ලලා අත ගහගත්තට පස්සේ කියනවා දලලමතුමා කියනවා ඕගොල්ලෝ හදාගත්ත ජීවන රටාවේ හැටියට ආර්ථික හැටියට මිනිස්සුෙකුට එක තැනක චිත්තක්ෂණයක් ඉන්න නැහැ. අඩු ගන්න මේ පහේ දෙකේ පන්තිට යන ළමයෙකුට බලන්න අද මොකද වෙලා තියෙන්නේ කියලා. අපිට වගේ යටපැත්තේ හෙළුවෙන් තියන ගඟට පැනලා පැයක් දෙකක් නාන්න හෙළුවෙන් නාන්න අද දිනේකට හම්බෙයිද නිකන් අහුවේ ඇවිදින්න පොළවේ වලක් හරන්න මොනමයි තිවාසකමක්වත් නැහැ ඒ තරමට මේක විනාශ කරා ඊට පස්සේ කියන නමුත් ඔබතුමාලට මට කියන්න පුළුවන් ටිබෙට් ජනගහණයෙන් 100ට එකක් දෙකක් අතර හැම කෙනෙක්ම පැය 10000 පන්ලා භාවනා කරලා ඉන්නේ කියලා. මොකද ටිබෙට් ජාතික උංගුව දෙනෙක් ලාමලා. පුංචි කාලේ ඉඳලා භාවනා කරනවා. ඇමරිකන් කාර්යයට ටිබෙට් කියලා රටක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. ඒ දලයි ලාම තුමාගේ තියෙන අද තියෙන මිෂන් එක එච්චරයි ටිබෙට් කියලා රටක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන් මිරිකලා ڇප්ප කරලා තියෙන්නේ. ඒකේ තිබුණ සංස්කෘතිය සියල්ලම විනාශයි කියලා පෙන්වන්නයි ওই දලයි ලාම තුමා ඔය හැමතැනම ඇවිදින්නේ. ඊට පස්සේ කියනවා ඕගොල්ලන්ට හිතා ගන්න බැරි වුණාට අපේ රටේ හැම කෙනාම ජීවිතේ මෙච්චර කාලයක් භාවනා කරනවා කියන. ඉතින් ඒ නිසා ඒ රටේ මිනිස්සු චීනය ඇවිල්ලා ڇප්ප කරලා විනාශ කරාට කවදාකවත් යුද්ධයට පෙළඹෙන්නේ නැහැ. කවදාකවත් ගහපැන ගන්න යන්නේ නැහැ. දලයිලා මතම කවදාකවත් කියන්නේ නායකයෙක් වශයෙන් අපි මේකට විරුද්ධව හටන් කරමු කියලා විග්ඝහ කියලා කියන්නේ උපවාස කවදාකවත් නැහැ. වාද විවාද මොකක්වත් නැහැ. මේ සිද්ධ වෙච්ච දේ මෙච්චරයි. මේ මිනිස්සුන්ට ගිහිල්ලා කියනවා මෙන්න අපිට ඉන්න තැනක් නැහැ. මම ඉන්නේ ඉන්දියාවේ ධර්මශාලාවේ. එන්න බලන්න අපි එතනදත් භාවනා කරනවා. දිගට භාවනා කරලා ලෝකෙට පණිවිඩයක් දෙනවා. අපිට ආරස්සාවක් තියෙන නිසා අපිට කලා විග්‍රහ විවාද දණ්ඩ දාන සත්තා දාන මොනම දෙයක්වත් ඇත්තේ නැහැ. මොකද හේතුව අපිට ධර්මයේ තියෙනවා. ඉතින් ඒක මේ ඇමරිකාව වගේ රටකට විශාල අලුත් අදහසක්. ඒ නිසා යැත්තෝ මේ දලලතුමාගේ තියෙන නිහතමානී වැඩපිළිවෙලට පුදුමාකාර විදිහට ගෞරව කරනවා මේ මනුස්සයට මෙච්චර තලලා මෙච්චර ڇප්ප කරලා ජාතික නායකත්වයේ හම්බෙලා තියෙද්දි නොද්දකින් කියන වචනයක් කියන්නේ තුවන් තුවන් කියන වචනත් පාවිච්චි කරන්නේ ඒ නිසාද මිනිස්සු මිනිස්සු ලෝකෙ මිනිස්සු බුද්ධාම කියන මොකද්ද කියලා දන්නේ දලලාමහරහා ඊට පස්සේ ඊ ආරක්ෂාව පිළිබඳව ධර්මයේ ආරක්ෂාව ගත්තට පස්සේ ජාතියක් වශයෙන් ටිබෙට් ජනතාව පෙන්නනවා. ඒකට හේතුව මේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් කෙනෙකුට මතුවෙන්න හේතුව මසුරුකම කියන එක අපි ඉගෙන ගත්තා ඊයේ. යම් කිසි කෙනෙකුට මසුරුකම තියෙනවා නම් මච්චරියම් පච්චය මච්චරියම් පච්චය ආරක්කෝ. ඊට පස්සේ දැන් අපිට මේ දවස පුරා ඇති වෙන ආතතියට දවස පුරා ඇති වෙන මේ අසහනයට හේතුව අරසාව නම් කෙනෙකුට හිතනවා මට එච්චර මයිලක මසුරුකම තියෙනවා අපි මේ දන් දෙනවා ඔක්කොමත් කරද්දී මේ මසුරුකමක් අපිට ඕනේ ගලවලා දාන්න. ගැලවෙන්නේ නැහැ. භාවනා කරලා ගැලවෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඒකේ තියෙන ඒකේ තියෙන ගැඹුරු කියන්නේ ගැලවුණාට පස්සේ ගැලවුණා කියලා දන්නේ නැහැ. භාවනාදී මෙන්න මෙතෙන්ට යනකොට මනසුරුකමයි හිතේ නැහැ කියලා ඒ භාවිත මනසක් දැකලා ඒතන මසුරුකම නැහැ කියලා සන්තෝෂයක් එන්නේ ආවිද. තව ඉස්සරහට යන්න තව අර්ග මිලිකලා ගන්න හදනවා. මොකද මේ මසුරුකමේ තියෙන නපුර තේරෙන්නේ නැහැ. ඉතින් එවැනි මසුරුකමක් අපිට මේ දෙවේලේ කරදර කරද්දී නැත්තම් දෙවේලේ අසහනයක් තියෙනවා කියලා කියන්නේ දෙවේලේ මසුරුකම තියෙනවා කියන්නේ. එවැනි මාසුරුකමකට හේතුව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ මේ මේ මේ මහානිදාන සූත්‍රේ පෙන්නනවා පරිග්ගව යම් කිසි කොටස් අල්ල බදාගන්නේ මේ ලෝකයේ තමයි යම් කොටසක් යම් පැත්තක් අල්ල බදා ගන්නවා ඉතින් ඒක කියනකොට සාමාන්‍ය මේ බණ භාවනාවක් නොකරන පුතක් යනට හිතෙන්නේ අපි මේ යම් රූප කොටසක් අල්ල ගන්නවා එහාට ප්‍රියමනාපය කියලා වගේදර ගිහින් ලොක්කල තියාගෙන ඊටසේ ශබ්ද කොටස් වගේක් අල්ලගෙන එව්වත් අරසා කරලා යතුරු දාලා තියාගෙන මගේ ශබ්ද කියලා. ඊට පස්සේ ගන්ධ જાති එක එක කරාට එක එක જાති ඒ වාරසකල තියාිනවා. රස જાති අපි කැමති මේ ඉන්දියන් කෑම වලට ඒ කට්ටිය කැමති චීන කෑම වලට ගිය ඒ රස જાති අල්ලන් තියාිනවා. ඊට පස්සේ මේ කයට පහස කියලා යාන වාහන කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි අපි ගෙවල් වල පුරවගෙන තියාිනවා. අපි ওই ටික තමයි වස්තුව කියලා යතුරු දාලා තියාගෙන ඉන්නේ. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇත්තටම අපිට මේ මසුරුකම පෙන්වන්න තියෙන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා. ඒක එහෙම තමයි නැතුවමත් නෙවෙයි. නමුත් භාවනා කරන්න මේ වගේ තැනකට ආපු කෙනා හරි මනාපයි. ඒ Tamange gedara තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් අභිනිෂ්ක්‍රමණය කරනවා. ඒ වගේ වෙන්නේ. නමුත් ඇවිල්ලා බලන්න ඉඳගත්තාම මොකද වෙන්නේ කියලා? අර ඔක්කොම හිතේ වැඩ. gedara ඉන්නවටත් වැඩිය ඒව පිළිබඳ සංඥා Taman ඒ ආශ කරන හෝ Taman මේ වෙනකොට වස්තු භූතල් වීදම් කොල්ල හම්බ කරගත්ත ඒ රූප ටික, ශබ්ද ටික, ගන්ධ ටික, රස ටික, පහස ටික අතාරින්න ගියාට එලවගෙන ඇවිල්ලා භාවනා කරනකොට පහර දෙනවා. ඒවා නීවරණ වශයෙන් පහර දෙනවා. ඒ නිසා මේ රූපවල නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ රූප සංඥාවල. මම මේ රූපේ කියන වචෙන්ට අර්ථ දෙකක් ඇතුව කතා කරන්නේ රූප රූප වලටත් රූප කියනවා විසද්ද රූප වලටත් රූප කියනවා ගන්ධ රූප රස රූප පොට්ටබ රූප කියලා මේ රූප ධර්ම නැත්නම් ආමිෂය කියලා මේකට වචනයක් පාවිච්චි කරනවා මෙව්ව ප්‍රශ්නයක් කියලා අපි හිතාන හිටියට භාවනා කරන කෙනෙකුට විතරක් තේරෙනවා ඒවගෙන් අපි කායිකව වෙන් වුණාට ඒකට කියන්නේ කාය විවිධකේ ලැබුවට ඒවා එළවාගෙන ඇවිල්ලා අපිට පහර දෙන්නේ ඒ පහර දීමේදී සරුවච්චන් වහන්සේ අහනවා මාළුන්ක පුත්ත කියන ස්වාමීන් වහන්සේ නමගෙන් මාළුන්ක පුත්තය උඹට මං ප්‍රශ්න කරනවා කැමති විදිහට උත්තර දීපන් කියලා යම්කින්චි චක්කු විඤ්ඤය රූප යම්කිසි ඇහැට ගොදුරු වෙන මුලිච්ච වෙන්න පුළුවන් රූප જાතියක් තියෙනවා. අපි කියන වර්ණ රූප කියලා කියන්නේ යම්කින්චි චක්කු විඤ්ඤය රූපං අදිත්තං අදිත්ත පොබ්බං නපස්සති නපස්සිසanti ඒ රූපේ දැකලා නැහැ බලමිනුත් නැහැ පේන්නෙත් නැහැ මත්තර පේන්නෙත් නැත්නම් එහෙම රූපකින් ඔබට චන්ද්‍රයක්වත් ඡන්දයක්වත් රාගයක්වත් ප්‍රේමයක්වත් හටගන්නේ කියලා යංගිජ රූප જાතියක් තියෙනවා කවදාවත් දැකලා නැහැ මේ දැනට දකිනුත් නැහැ පෙනෙමිනුත් නැහැ මත්තර පේන්නෙත් නැත්නම් උඹට එහෙම රූපයකට කැමැත්තක් අල්ලගැනීමක් රාගයක් ප්‍රේමයක් එයිද කියලා නෑ කියන. ඒ නිසා අපිට රාගයක් චන්ද්‍රයක් ප්‍රේමයක් නැත්තම් මේ කලාවිග්ග එන්නේ අපි ආහාසාවෙන් අල්ලගත්ත රූපෙටකින්මයි. අපි ඒක කොච්චර මහන්සිලා තියෙනවද? අපි ඒක කොච්චර මේක මම කියා ගන්නවද? මගේ කියා ගන්නවද? ඒක ලියවලා සර්වඥයන් සඳහන් කරලා තියෙනවා ඔබ යමකට ප්‍රේම කරා නම් පෙමතෝ ජායති සෝකෝ. පෙමතෝ ජායති භයං. පෙමතෝ ජායති සෝකෝ පෙමතෝ ජායති බය තණ්හා විපමුත්තස කුතෝ සෝකෝ කුතෝ බය ඉතින් අපි දැන් මේ වෙලාව ඇවිල්ලා මේ වගේ තැනකට ඇවිල්ලා ඒ තණ්හාව දුරුකරනද নানা ප්‍රකාර ක්‍රම නැත්නම් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වැඩුවත් අපි හිතේ තාම අසහනේ දිනවා අපි හිතේ තාම මානසික ආතතිය තියෙනවා ඒ කියන්නේ අර ඒ දේවල් නැති වුණාට ඒ දේවල් කියලා තියෙන සංඥාවට රූප සංඥාව එල්ල වෙලෝ පහර දෙන නිසා මෙතන ඇත්තටම පරිග්‍රහ කරලා තියෙනවයි කියලා කියන්නේ වස්තු ගොඩක් බදාගන්න එක නෙවෙයි තර රූප ආමිෂේ බදා ගැනීම නෙවෙයි ඒ රූප සහ ආමිෂේ සම්බන්ධව අපේ තියෙන සංඥාව එනත ඒකටදී රුචි අරුචිකම ඒසා නින්දෙදිත් පහර දෙනවා භාවනා මධ්‍යස්ථානටවත් පහර දෙනවා මේක ගලවන්නේ කොහොමද නැත්නම් මේකේ ආදීනව දැනගන්න මේ නිසා මසුරුකම ඇති වෙනවා මේ නිසා ආරක්ෂාව ඇති වෙනවා අනාරක්ෂාව අනාරක්ෂාව නිසා ඔය කියන දඬු මුගුරු ගැනීම ආයුධ ගැනීම කලහ විග්‍රහ විවාද ඇති වෙනවා බොරු කියලා මේ සචන කියවෙනවා নানা ආකාර අකුසල් වෙනවා නමුත් මේ හිත අල්ලාගෙන තියෙන මේ ඇල්ලිල්ල ඒ පුද්ගලයාට ඕන වුණත් ගලවන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ඒකෙදී තමයි පරිග්‍රහිතය කියන එක ගමු වස්තු අල්ලගන්න එකත් පරිග්‍රහිතයක් තමයි. නමුත් මෙතන ප්‍රධාන වශයෙන් තියෙන්නේ තමයිගේ සංකල්ප වලට බැඳීම. අන්නේ සංකල්ප වල බැඳීම පරිග්‍රහ කියන වචනේ ගත්තොත් මේ පරිග්‍රහිතයේ සයන්කතන්ද එවැනි ඒ අල්ලබදා ගැනීමක් මා විශ්ින් කරන ලද්දක්ද? ඉතින් මා විශ්ින් කරන ලද්දක් නම් මේ වෙලාව අයින් කරන්න පුළුවන් වෙන්න එපා. දැන් මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ඒ වයින් කරලා නීවරණ නැති වෙන්න භාවනා කරනකොට මම විශ්ින් කරන ලද්දක් නම් අයින් කරන්න පුළුවන් වෙන්නේ. නමුත් දැන් අපි උලංකර උදේ ඉඳලා හැන්ද වෙනකන් කෙරුවත් නීවරණ වශයෙන් කාමච්ඡන්දේ මතුවෙන අයින් කරන දඟලට අයින් කරන්න බෑ. එහෙනම් කලා විවාද විග්‍රහ කියන විදිහට ව්‍යාපාදේ මතුවෙනවා. මේ අරමුණේ තියාගෙන ඉඳ දෙන්නේ නැතුව අයින් කරන්න බෑ. විලවිලෝ පාර දෙනවා. එහෙම නිසා ඒ කොටිත සාංශය අහනවා මහා සාරිපුත්‍ර සාංශිකෙන් මේක සයන් කතං සාරිපුත්‍ර සාංශ කියන නෑ. මේ වගේ දුක් දෙන දෙයක් විශේෂයෙන් භාවනා කරන කෙනෙක් මම කෙරුවා මගේ කියා ගනීද? නෑ. පරං කතන්ද? අපිට මේ ලස්සන ලස්සන රූප හම්බලා දුන්නේ කවුරුවක්වත්ද? ලස්සන ලස්සන සද්ද කවුරුත් අපිට ගෙනත් දුන්නාද? නෑ. අනුන් දීවේ ගොඩේ අනේ ඕවර් ටයිම් කර කර හම්බ කරපුවා. රට රාජ්‍ය පැනලා ගිහිල්ලා හම්බ කරපුවා. ඊඩම් බෝදල් ඉපා කරලා හම්බ කරපුවා. නෑදෑයෝ වස්තු අතහැරලා හම්බ. පරංකතමුත් නෙවෙයි. ඊට පස්සේ අහන වෙනවා සයන්කතම් පරංකතම් දෙකෙන්මද කියලා. අනුන් සහ තමන්ද සාරිපුත්‍ර සාංශ කියනවා නෑ කියලා. එහෙනම් අසයන්කතම් අපරංකතම් අදිච්ච සමුප්පන්නද කියලා. ඒක අහම්බෙන් එක එකට පොට්ටේට හම්බ එකක් එකක්ද කියලා මේ. ඒත් නෑ. මේ පරිග්‍රහිතේ දැන් අපි ළඟ තියෙනවා රුචර්චු ගන්න ටිකක්. අපි ළඟ තියෙන පෞරුෂත්ව ලක්ෂණ ටිකක්. ඉතින් අපි මේක අපේ ආයිතිවාසිකමක් විදිහට මැරෙනකන් රකින්න එකනේ කරන්නේ. ඒක ඒකේ භයානකම තියෙන ඔක ගලවන්න කී දවසේ ගලවන්න කී දවසේ අහන්න වෙනවා ඒ රුචි අරුචිකන් ටික ඒ සංකල්ප රාගය ඒ තියෙන පරිග්‍රහිතය මම කරන ලද්දක්ද අනුන් කරන ලද්දක්ද දෙගොල්ල කරන ලද්දක්ද අධිච්ඡ සම්පන්නයි නැත්තම් පොට්ටේට වෙච්ච එකක් කියලා සාරිපුත්තු සාංශ කියනවා නෑ එහෙනම් අහනවා මේ කොට්ටි සාංශය ඔබ වහන්සේගේ සයන් කතන්ද කියලා අහනකොටත් නෑ කියලා පරංකතන්ද කියන කොටත් නැහැ කියනවා. සයන්කතන් පරංකතන් කියන කොටත් නැහැ කියනවා. එහෙනම් අසයන්කතන් අසයන්කාරං අපරංකාරං අතිච සම්පන්නයිද කියන කොටත් නැහැ කියනවා. මම කොහොමද මේක තේරුම් ගන්න කියලා. ඊට පස්සේ කියනවා ඒක මතුවෙන්න අදාළ හේතු ඇති කල්ලියක මතුවේ. උඹට කරන්න ඕනකට කරන්නත් බෑ උඹට කරන්නට අයින් කරන්නත් බෑ. පිට කෙනෙකුට ওই දේ උඹලට දෙන්නත් බෑ පිට කෙනෙකුට ওই ওই පරිග්‍රහිතය අයින් කරන්නත් බෑ. දෙගොල්ල එකතු කරලා තටමැව්වට හරියන්නේ නැහැ. ඕක නිකන් අහම්බෙන් වෙච්ච එකකුත් නෙවෙයි. ඕක ඒ අදාළ හේතු ඇති කල්ලි මේ දේ සිද්ධ වෙනවා. එතකොට මේ පරිග්‍රහිතයට අපි මේ මේ මම මගේ රුචිකත්වය මගේ මනාපේ මගේ ඡන්දේ මගේ ප්‍රේමේ කියලා අපි වර්ණවල යම් යම් වර්ණවලට කැමති අනිතවට කැමති නැහැ. ශබ්දවල යම් යම් ශබ්දවලට කැමති සංයෝගට කැමති නැහැ. ගන්ධවල මේ මේවට කැමති සුගන්ධ ගන්ධ කියලා දෙකට කඩා ගන්නවා. රසවල මේ රසයට කැමති මේ රසයට කැමති නැහැ කියලා දෙකට කඩා ගන්නවා. පහසෙන් මේකට කැමති මේකට කැමති නැහැ කියලා කඩා ගන්නවා. මේ කඩා ගැනීම නිසා අකමැති දේ වෛර කරනවා. තම අර කැමැති දේ මොකාද බදාගත්තා වගේ අල්ල බදා ගන්නවා. මේක පරිග්‍රහිතේට හේතුව අජෝසනය කියලා පරිග්‍රහිතේ නිසා ආරක්ෂාව මච්චරිය පහළ වෙනවා. නමුත් මේ පරිග්ගහිත හේතු අජෝසනේ යම් යම් දේවල් වැඩිපුර ඇසුරු කරලා ඒකට ගෙවැදී රිංගා ගැනීම මම කියා ගැනීම නිසා ඒක එහෙම සිද්ධ වෙනකොට ඒක දිගේම යනකොට ඒ රුචි අරුචිකන් ටික විතරමයි Tamanට පේන්නේ ඊට විකල්ප මොනවාක්වත් පේන්නේ අර දේ తත්‍ර తත්‍රා විනන්දනී කියලා අහුවෙච්ච එක අල්ලගන්න තණ්හාව එක ලක්ෂණයක් තමයි යායන් තණ්හා පොනෝ භවිකා తත්‍ර తත්‍රාවි නන්දනි. අපි ගොමුකුරු මිනිහෙක් වුණා නම් ගොම්බෙට්ටක් අල්ලගන්න. කැරපොත්තෙක් වුණා නම් ඉඳුල් ටිකක් අල්ලගන්න. බල්ලෙක් කබරෙක් වුණා නම් බල්ලෙක් වුණා නම් මිනිස්සුන්ගේ අසුචිත් අල්ලනවා. කබරෙක් වුණා නම් කුණු වෙච්ච කුණක් අල්ලනවා. දැන් ඊගේ පේන දින චික් විතර ගොම්බෙට්ටා ගොම්බෙට්ටක් අල්ලන ඉන්න ගොමුගුරුනේ දකින්නකොට චික් කියලා හිතෙනවා. ගොමුගුරුවක් වෙච්ච දවසට අනේ බුක උඩ තියාන අරක තල්ලු කරගෙන යනකොට රට රාජ්‍යයක් හම්බුණා වගේ ඌගෙන් කිව්වොත් එහෙම අපි මේ යන්න දන්නේ මේ කම්පියුටරයක් ගන්න කියලා පිස්සු දෙකෝ කම්පියුටරේ කණ්ඩෑ මේ බලපන් මට ගුඩියක් පිටින් හම්බුණා කියලා අර කොම්පියුටර් තමයි පෙන්නන්නේ. යන්න යන තැන අල්ලනවා. යන යන තැන අල්ලනවා. ඒ අල්ලගත්ත දේ කොච්චර බැඳිලා තියනවද කියනවනම් Tamante එක අයින් කරන්න ඕන වෙච්ච දවසේ තේරෙන පටන් ගන්නවා එකක්වත් මං අල්ලනවට වැඩිය වේගෙන් එව්වා අපි අල්ලගෙන තියෙනවා ඒ නිසා අයින් කරන්න ගියාම කොහොල්ල ගුලියක් ගලවන්න ගියා වගේ අල්ලන අල්ලන තැන ගෑවෙනවා ඉතින් ඒ නිසා අපිට ඉස්ලාම දැනගන්න වෙනවා මුළු ලෝකෙම මේ ආර්ථිකය හරහා දේශපාලනය හරහා සමාජ විද්‍යාත්මය හරහා අල්ලණ්ඩයි හදන්නේ ඒ මුළු හදලා තියෙන මුළු ආර්ථිකය අධ්‍යාපන ක්‍රමය සංසාරේ තියා හැම දෙයකම කරන්නේ Tamange අරස්සාව සඳහා මුදල් ටිකක් අල්ලා ගන්නවා නිලයක් අල්ලා ගන්නවා තාන්නමාන ටිකක් අල්ලා ගන්නවා දැනුමක් අල්ලාගෙන ඒ හරහා තමයි අපි පෙන්වන්න හදන්නේ මමත් අසවලයි කියලා. එකකින් අපිට අරස්සාවක් දෙයි කියලා. නමුත් ඒව අල්ලගත්ත මිනිහයි නැති මිනිහයි අතර දුකේ මොන්නම වෙනසක්වත් නැහැ. අල්ලගත්ත රොකටම හම්බ වෙන්නේත් නැහෙනේ. හම්බ වෙච්ච දියුණු වෙච්ච මිනිස්සයාත් හම්බ වෙන්නේ නැහැ කියලා කනගාටු වෙච්ච මිනිස්සු අතර දුකේ වෙනසක් නැහැ නිසා මේ අල්ලගෙන ඉල්ල අවසාන සිද්ධ වෙලා තියෙන්නේ නඩපු තොවිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ. ඒකේ භයානකම තේරෙන්නේ සරුවචනංශය දේශනා කරන විදිහට මේ අල්ලගත්ත දේ තියෙන ආදීනව දැකලා ඒක ගලවන්න ගිය දවසේ ඒක මොන තාලෙකවත් ගලවන්න බෑ මොකද බලනකොට අපි ඒක අල්ලගන්නට වැඩිය තර වේගකින් ඒව අපිව අල්ලගෙන තියෙනවා මේ හරියට මේ යකඩයක් මලකඩ කනකොට ඒ මලකඩේ යකඩේ අල්ල බදා ගන්නවා වගේ ඒ කාගෙන යනවා ඇතුළට. ඒ නිසා අපිට භාවනාවකදී අපිට පුළුවන් නම් යම් ආකාරයකට මේ පරිග්‍රහිත මේ දැනට අල්ල බදාගෙන තියෙන දේවල් ටික දැකගෙන ඒකත් මගේ අවිද්‍යාවත් අතර පුදුමාකාර එකිනෙක අල්ල බදා ගැනීමක් තියෙන නිසා මට මේ අල්ලබදා ගැනීම කියන ධර්මතාවය අල්ලබදා ගැනීම කියන સંદર્ભය සංසිද්ධිය දිහා බුදුන් දකින ආකාරයෙන් බලන්න රහතන් වහන්සේ නමක් බලන විදිහට බලන්න ඒ සඳහා මගේම පරිග්‍රහිතය මගේම තියෙන මේ අල්ලබදා ගැනීම පරිේශණයක අමුද්‍රව්‍යයක් කරගන්න පුළුවන් නම් අන්න ඒ දෘෂ්ටි කෝණයට තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. ඒ විපස්සනාවට පරිග්‍රහිතය අමුද්‍රව්‍යයක් වශයෙන් අවශ්‍යයි. අනුන්ගේ පරිග්‍රහිතකේ මේ විපස්සනා කරන්න බෑ. ආපු නැති පරිග්‍රහිතකින් කරන්නත් බෑ. එන්න තියෙන පරිග්‍රහිතකින් කරන්නත් බෑ. මේ දැන් මේ මොහොතේ අල්ලගෙන තියෙන අල්ලගනිල්ල හරහා තමයි ඒක කරන්න වෙන්නේ. ඉතින් එතකොට එවැනි ධර්මතාවයක් පරිග්‍රහිතය කියන අපි කෙලේශයක් කියලා ගමු. මේ කෙලේශය අපි මුලැමැදාක වශයෙන් දැකගන්න මොන විදිහේ උපක්‍රමයක් නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවද ਸਰවචනාංශය දෙන්නේ කියලා කිව්වොත් ਸਰවචනාංශය මේ එකකින් එකක් ප්‍රතිස්ථාපනය කරන ඒකට කියනවා අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා ක්‍රමයකට තමයි මේක ගලවලා දාන්නේ. ඒ නිසා අපි කරන්නේ තද්ද බල තද්ද බල විදියට ඝන බහල විදියට අපි අල්ලගෙන හිටියානම් මට මේ වර්ණ රූපය අත්‍යවශ්‍යයි කියලා. ඒක නැත්නම් මම මැරනවා මට මේක ඕනමයි කියලා අපි දඟල දඟලා කියන අපි දානීය මාර්ගයෙන් අපි බලනවා ඒක කාට හරි දීලා ඒ තමයි රුචි කරන දේ කාට හරි දීලා ඒ හරහා පින කියන එක අරගෙන දීලා දාන්න. සද්දකුත් කියනවා අපි තාම ප්‍රිය කරන පණවාගේ රකින්න අපි බලනවා එකෙන් ටිකක් අඩු ගන්න. ප්‍රිය කෙනෙකුට හරි කවන්න නදන්න කෙනෙකුට හරි ඒක දීලා බලන්න. ඊට පස්සේ ගන්ධ රස පහස ආදී වශයෙන් අපි දස දාන වස්තු වශයෙන් කරන්නේ අපි ප්‍රියමනාප අපි කෑවොත් අපිට වරදින්නේ නැති ධාර්මිකව හම්බ කරපු දෙයක් කාටට දෙන්න බෑ. ඒ දීම හරහා තද බල ඝන බහල පරිග්‍රහිතේ අපි අතහරින. ඒ අතහැරියාට පස්සේ අපිට කුසල් කියලා එකක් අපි අල්ලන්න පටන් ගන්නවා. මම මේ දාන ජීවිතේ තමයි ගොඩක් පින් තියෙනවා කියන. එහෙම නැත්නම් ගේසිත සම්බන්ධ ආමිෂ වස්තු අතහැරලා අපි නිස්සරණ සිත වශයෙන් පැවිදි වෙනවා. පැවිදුණාට පස්සෙත් බුදු ඇලිල්ලක් අල්ල. ගියෝ තාම දන්නේ නැහැ ඒකේ ඇල්ලිල්ල රාග. ඒ නිසා ගියෝ බලන ඉන්නේ කවදද පැවිදෙන්න හම් වෙන්නේ කියලා පැවිදි වෙලා අල්ලන ඇල්ලිල්ල. ඒක මේ ඔය බ්‍රහ්මයාටවත් තේරෙන්නේ නැති ඇල්ලිල්ලක් අහුවේ. ඒක ඇල්ලුවට පස්සේ අර ගිහි දුකේ වගේම දුකක් එනවා. නමුත් සර්වඥාන්සේ නිකන් කියනවා ඒ ගිහි දුකට වැඩිය පැවිදි දුක හොඳයි. ගිහියෙකුට තියෙන ගේයසිත දුක දරුවා මල්ලන්නේ නැතිවීම නිසා වස්තු භෝග නැතිවීම නිසා ඇතිවෙන දුක වගේ තමයි පැවිදුණාට පස්සේ කිසිම අඩුවක් නැහැ. නික්කම්ම සිත දුක කියලා જાතියක් තියෙනවා. ඒ ගේය සිත දුක ගොරෝසුයි. සාරු ගන්න බහලයි. ඒ වෙනුවට නික්කම්ම සිත දුක වෙනුවෙන් අරක නිසා මේක දීලා දාන්නේ. ඊට පස්සේ ගේසිත සැපක් කියලා එකක් තියෙනවා. ගෘහස්සිත සැපක්. නෙක්ඛම්සිත සැපක් කියලා තියෙනවා. ගෘහස්සිත සැප නෙක්ඛම්සිත සැප මාර්ගෙන් දිට දාන්නේ කියලා. ගේසිත උපේක්ෂාව කියලා එකක් තියෙනවා. නෙක්ඛම්සිත උපේක්ෂාව තියෙනවා. මේක මේකෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියලා අර ඝන බහල ගොරෝසු පරිග්‍රහිතය ඊට වැඩිය සියුම් වෙච්ච පරිග්‍රහිතයකින් අයින් කරන්න කියලා. ඉතින් ඒ අයින් කිරීමේදී පරිග්‍රහිතේ නම් තියෙනවා. ඉසල තුනේ ගොරෝසු ඕන කෙනෙකුට පේන වැగిරෙන පරිග්‍රහිතයක් ඒ වෙනකොට දැන් සියුම් පරිග්‍රහිතයක් අල්ලගෙන. ඒකට අපි කියමු ඝන බහල් පරිග්‍රහිත අපි කියමු ආමිෂ සුඛය කියලා. ඊට පස්සේ අපි නිර්ආමිෂ සුඛය ගත්තයි කියමු. නිර්ආමිෂ සුඛය ගත්තට පස්සේ ඒ නිර්ආමිෂ සුඛය උපේක්ෂා මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්න. උපේක්ෂා ප්‍රතිස්ථාපනය කරනකොට සුඛය ගත්තේ ඇත්තටම දුකක් ගෙවම් කරලා ඒ දුක් සැපය අල්ලගෙන ඉන්න වටිනවා. මහන්සියෙන් හම්බ කරපු දෙයක්, ධාර්මිකව හම්බ කරපු දෙයක්. නමුත් ඒ සුඛය දුකක් බවට පත් වෙනවා. ඒක විපරිණාම වෙන නිසා කවදා හෝ උපේක්ෂා මාර්ගේ මේ අල්ලාගත්ත සුඛය ප්‍රතිස්ථාපනය කෙරුවේ නැත්තම්. ඊට පස්සේ මේ උපේක්ෂාට ගියාට පස්සේ තමයි තේරෙන්න පටන් ගන්නවා. දැන් නම් මම දුකත් ගෙවම් කරලා සැප ගත්තා සැපත් ගෙවම් කරලා උපේක්ෂාවට ගත්තා මේ උපේක්ෂාවට ගියාට පස්සේ තේරෙනවා අපි සංසාරේ මෙතෙක්කල් හිටියේ මේ අන්ත දෙකේ සැප දුක දෙක හොයමින් ඒ නිසා අපි මේ වෙලාවේ කරපු හැමදේම දුකට හිටිනවා දැන් නම් යන්තම් උපේක්ෂාවේ හිටියා අන්න එතෙන්දි Taman අතීතය දිහා බැලුවාම පේනවා මොන්න තරම් තකතිරුකම් මෝඩකම් මරිකම් අමනකම් මේ සංසාරේ පුරාට කෙරුවා උපේක්ෂාවට ඇවිල්ලා උපේක්ෂාව පట్టල වෙන්න ඕනේ උපේක්ෂාවේ පදම් වෙන්න පදිංචි වෙලා හොඳට උපේක්ෂා තමයි ගෙදර බාටපත් වුණාට පස්සේ තේරෙනවා මේ උපේක්ෂාව වෙනකොට අපි මෙතෙක් කල සංසාරේ හැම ප්‍රයත්නයකින්ම කෙරුවේ මේ සැප දුක දෙක එළෙව්වක. උපේක්ෂාව දන්නෙත් නැහැ. එදාට බුදුරජාණන්සේ කියනවා උපේක්ෂාවට ගිහිල්ලා පట్టල වෙච්ච දාසඹර තේරෙයි අවිද්‍යාවේ තරම්. මම මෙතෙක් පුළුවන් කාරකම් කියලා හැකිකම් කියලා කුසලකම් කියලා කෙරුවේ මොනවද මේ කෙලෙස් වැగిරෙන්න ඕන කරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ රුචි මනාපකම් පෞරුෂත්ව වඩපේක උපේක්ෂායිනෝට පේන මේ අවිද්‍යාවේ ප්‍රමාණය දැන ගැනීමයි විද්‍යාව කියන්නේ මම කොච්චර තකතිරුද කියලා දන්න එකට විතරමයි මේ භාවනාව අපිට හම්බෙන්නේ එහෙම නැතුව මොන්නම වෙන ඥානයක්වත් මොනම වෙන විද්‍යාව කියලා මේ කැට කරලා ගන්න පුළුවන් 13 වංශලා වගේ මොකක්වත් නැහැ. අපි කොච්චර තකතිරුද කියලා දැනගන්නේ. ඒක නිග්‍රහ කරන ස්වරූපෙන් නෙවෙයි උගන්වන්නේ. නිග්‍රහ කරන ස්වරූපෙන් ගත්තොත් නාස්තික වෙනවා. උච්ඡේදවාදයට වැටෙනවා. ඒ නිසා භාවනා කරන කෙනෙකුට භාවනා කරන පිරිසකට සාර්ථක වෙච්ච කෙනෙකුට භාවනා සාර්ථක වෙච්ච කෙනෙකුට මේකට පොඩි නිදර්ශනයක් වශයෙන් කිව්වොත් අපි මේ කාම ලෝකයේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විනුවෙන් විඳිනා නොවිඳිනා දුකක් නැහැනේ. ඒකට මම ඉච්චර වෙලා ගන්නෑ. නමුත් ඒ ඒ දුක් ඒවා උපයන්න බව අමාරුයි. ඒ අමාරු උපයපු දේ අපි යම් ආකාරයකට ධාර්මික විදියට ගෙවම් කරලා අපි ශ්‍රද්ධා විදිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම උපයන්න මේ උත්සාහය අර කියන දේවල් වලින් తాවකාලිකව වෙන් වෙලා හෝ ආධිනව සලකලා පැත්තකට දාලා ඒකට අපි ශ්‍රද්ධාවක් උපදයා ගන්නවා මේ බුදුන් කෙරේ ශ්‍රද්ධාව ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව සංඝයා කෙරේ ශ්‍රද්ධාව තමන්ගේ සීලයේ කෙරේ තියෙන මේ ශ්‍රද්ධාව අපිට ආධ්‍යාත්මික සුඛයක් ආධ්‍යාත්මික පිරිචිකතියක් කරන් දෙනවා ඉතින් ඒ නිසා අපි අර කාමාසාව කාම ඡන්දය කාම මිත්‍යාචාරය ඒක තියාගෙන මේක කරන්න බෑ නිසා අපි ඒක පොඩ්ඩක් ගෙවම් කරලා මේ ශ්‍රද්ධාව ඇති කරගන්න ඊට පස්සේ අපිට තේරෙනවා මේ හිතේ තියෙනවා යම් කිසි වේගයක්, වීරියක්, ඉදිරියට යන ස්වච්ඡන්දයක් ඒක හරහා ගියොත් අත්නෝමතිකව ඒක උපයන්නෙම කාමෙමයි. හිතේ ස්වરૂපයට තිබ්බොත් කුඩල්ලා තෙතට අදිනවා වාගේ කුඩල්ලා සීතලට අදිනවා වාගේ නොහික්මිච්ච හිත භාවනා නොකරපු හිත ස්වභාවයෙන්ම අදින කාමෙට. ඒ නිසා ඒ කාමෙට අදින හිත අල්ලලා ශද්ධාවේ පිහිටවන්න එහෙම නැත්නම් ඒ ඉන්ද්‍රිය ධර්ම වඩන්න පුදුමාකාර වීරියක් අවශ්‍යයි. ඒ වීරිය මේ ගඟ දිගේ ඉහළට පේනන වීරියක්. ලෝකයා මෙච්චර කාමයේ ගත කරද්දී ගඟ දිගේ ඉහළට පේන වීරියක් අවශ්‍යයි. ඒකේ උගෝදෙනෙක් වැඩන. කලාතුරකින් කෙනෙකුට තමයි මේ වීරිය තියෙන්නේ ඒක කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ මොකද හේතුව උත්සාහ කරන ප්‍රමාණය දිහා බලනකොට වැටෙන ප්‍රමාණයත් එක්ක බලනකොට සම කරලා පෙන්වන්න පුළුවන් අලුත් අවුරුදු ඔස්සේ තියෙන ග්‍රීස් ගහන කියන සෙල්ලම තමයි ඔක්කොම වට බැඳගෙන නටනවා නටුවට එක මිනිහයි උඩ යන්නේ අනිස් දෙයරම පස්සන ගන්න එක තමයි කරන්නේ ඉතින් කටේ ඉන්න කට්ටිය අපිට ගන්නවා ඒ කියන ඉතින් ඒක ඒක ලොකු ජාතික ක්‍රීඩාවක් මේ භාවනාවට පෙළෙමන ඔක්කොම බස බිම යනකට තියෙනවා. ඇඟ පුරා ග්‍රීස්. ගෙදර ගිහලා නාලවත් බේරෙන්න බැරි මට්ටමක් තියෙන. ගෙදර මිනිස්සු කියනවා මග්ගුලක් කරගත්ත දැන් අර බලපෑ ඇඳුම් ටිකක් ඉවරයි. ගෙදර හිටියනම් ඔච්චර මොකක්වත් නැහැ කියලා. ගෙදර මිනිසුන්ට ජාතික මට්ටමේ විහිළු සපේන එක තමයි ඔය ග්‍රීස් ගයනගෙන කට්ටිය කරන්නේ. භාවනාකාරයෝ ඔය ටිකම තමයි කරන්නේ. මොකද මගට යනකොට ওই වීර්ය බුදුමාකාර විදිහට කෙරෙනවා. ඔය පටන් ගන්නකොට තියෙන ඔය ධෛර්ය මොනවත් නැහැ. ඉස්සරහට යනකොට පුදුම විදිහට මේක පාවා දෙන්න හිතනවා මේ සටන. ඒ නිසා ඒක දිගට පවත්වන වීර්ය කියලා කියන්නේ අමානුෂිකයි කියන වචනේ මම පාවිච්චි කරන්නේ. ඒ දිගට යන්න ඒ නිසා අමානුෂික වෙන්න. මේ මානසික මානසිකට දරන්න බෑ මේ වැඩේ. ඊට පස්සේ අපි හිතමු සතිය කියලා. සතිය කියලා කියන්නේ එළබෙන ඕනේ අරමුණකට මේ පරිග්‍රහයක් නැතුව තෝරා බේරා ගන්න නැතුව එන දේ දිහා ඇති හැටිය බැලීමට ගන්න ප්‍රයත්නය. මොකද අපේ හිත හැමදාම අපේ රුචිය වර්ධනය කරගන්නත් නොරුචිය අයින් කරන්නත් ඉබේම හිත මෙහෙවනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් වීදි කැවිදින මනසෙකට රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශ කියන පහම තියෙනවා. ඇහ කන දිවනාසය කය මන කියන ඔක්කොමත් තියෙනවා. නමුත් එයා අල්ලන්නේ වැඩියෙන්ම ආස්වාදයේ කියන දෙන්න දෙයට ඇදලා යනවා කියන එක අර බල්ලෙක් අසුචියට අදින්නා වගේ. යකඩ කෑල්ලක් කාන්දමකට අදින්නා වගේ මම කරන දේකුත් නෙවෙයි, අනුන් කරන දේකුත් නෙවෙයි, දෙන්නේ කිකදලා කරන දේකුත් නෙවෙයි, ආම්බෙකුත් නෙවෙයි. ඊ ඇදලා යන එකට ඉබේම රුචිය බලපාන්නේ අසතිය නිසා. සතියෙන් හිටියොත් ඒ මනසට තේරෙනවා දැන් මේ වගේ තැනක ඉඳද්දිත් අරමුණක පවත්තන්න කියන කොච්චර අමාරුද. ඊට පස්සේ අපි වීදියට බැසට පස්සේ අපි ක්‍රියාත්මක අපිටුල ක්‍රියාත්මක වෙන්නේ කාගේ න්‍යාය පත්‍රයේ. තන්නේ ක්‍රම මාර් බලවේගයක් කියන්නේ. තන්නේ කර කෙලෙසයක් වැඩ කරන්නේ. ඉතින් ඒකවල සංවේගය පහළ වෙනවා. අනේ අපි කවදාද එවැනි තැන් වලින් හිත බේරගන්නේ කියලා. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා භාවනා මධ්‍යස්ථානයේ ගිහිල්ලා වාඩි වෙලා සතිය පිහිටවගෙන සක්මණේ සතිය පිහිටවගෙන භාවනා මධ්‍යස්ථානයේ අනිකුත් වැඩ කරනකොට සතිය පිහිටවගෙන තමයි අපිට පුළුවන් වෙන්නේ. වැඩක් කරනකොට අරමුණු රාශියක් එනකොට ඒ අරමුණු රාශියේ ඇබ්බැහියට පුරුද්දට රුචියට ඇදලා ගියොත් හිත කෙලෙසි. නමුත් මේ ඇදලා යන ගතිය දැක ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට පේන්න පටන් අර ගන්නවා අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ දේශනා කරේ නුපුරු මනසකට පුරුදු මනසකටවත් අර වගේ තැනක කරන්න අමාරුයි. ඒ නිසා පුළුවන් තරම් ආරක්ෂා සහිතව මේ සතිය වඩ아가න අපි දිනු කරගෙන යන්න අපි මෙතෙක් දන්න භාෂා ශාස්ත්‍ර වලින් ප්‍රයෝජනක් නැහැ කියන්න බෑ. ප්‍රයෝජනක් තියෙන සුතමේ ඥාන ටික අවශ්‍යයි. චින්තාමේ ඥාන ටික අවශ්‍යයි. නමුත් ඒකේ සාර්ථකත්වයේ 100%ක්ම හම්බයක්. සතිය පිහිටවන්න යන කෙනෙකුගේ සාර්ථකත්වයේ 100%ක්ම හම්බයක්. කාටවත් කියන්න බෑ මම උඹට ඒකාන්තයේ සතිය පිහිටවලා දෙන්නම් කියලා. මොකද ඒක නිර්වචනය කරගන්නවා කියන කමාරුයි. ඊට පස්සේ සතිය හරහා එන සමාධිය ඇත්තටම අද භාවනා ලෝකයේ කුඩුකාරයෝ කුඩු වලට බැහි තියෙන වෙලා තියෙනටත් වැඩිය භාවනා ලෝකේ සමාධියට බැහි වෙලා. නරක දෙයක් නෙමෙයි. මොකද සමාධියෙන් විතරයි අපිට මේ ධිට්ඨ ධම්ම සුඛයක් ලබන්න පුළුවන්. ඉතින් එනම් කුඩුකාරයා කරන වැඩිත් කරක් දන්නේ නැහැ. උට ජොලියක් තියෙන නිසානේ ඔය අම්මගේ මාළේ කුරුල්ල හරි ගහන්නේ. ඒ ස්පර්ශයක් නැතුව නෙමෙයි කරන්නේ. ඒ නිසා අපි බුදුම ආශාවක් තියෙනවා අපි පරියන්කික සාර්ථක අසාර්ථකත්වයේ මනින්නේ තනිකරම සමාධියෙන්. ඒ තරම් අපි සමාධිය ඇති කරන්න කැමතියි. ඊට පස්සේ ප්‍රඥාවට. උන්නේ පරිග්ගහිතය ගැන කතා කරනකොට සරුවච්චන් වහන්සේ විස්තර කරනවා අපි අර සියලු කාමභෝගී සම්පත් අතහැරලා නෑදෑයවට අතහැරලා වස්තු භෝග අතහැරලා මේ දැන් කරන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පංචේන්ද්‍රිය ධර්ම දියුණු කරන්න. ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවටපත් වෙනවා. බල ධර්මයක් බවටපත් වෙනකොට බොහෝම ලස්සන කතාවක් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පෙන්ලා දෙනවා ඉන්දිය ධර්මයක් පරධර්මයක් බවට පත්වීමේ හැවාරින අවස්ථාව. මෝරණ අවස්ථාව, වැඩිවියපත් වෙන අවස්ථාව, කෙල්ල ලොකු වෙන අවස්ථාව කියලා තියෙන්නේ. අන්න එහෙම එකක් පෙන්නනවා ඉන්දිය ධර්මයක් බල ධර්මයක් බවට පත් වෙනකොට පරිසම්පදා මාර්ගයේ තියෙනවා බල කතා කියලා පොඩි පරිච්ඡේදයක් අන්න ඒක ලියනවා. සද්ධාව අල්ලා ගැනීමෙන් උඹට දුකක් එන්න ඉඩ තියෙනවා. අච්චර කාමවස්තු වේදම් කරලා ඒ කාමවස්තු පූජා කිරීමේ ලබන පිනහරහා ආගමික හැඟීම හරහා ආධ්‍යාත්ම හරහා Tamanට ඇතිවෙච්ච මේ සද්ධාවම දුක්ඛ ධර්මයක් කියනවා. ඒ සඳහා එච්චර ජීවිත පරිත්‍යාගයෙන් ගඟ දිගේ ඉහළට යමින් යන්නාසේ රැකගෙන ආපු මේ වීරියත් උඹට දුක වෙනස පිටනොයි කියනවා. අපි මේ පැල් බැඳගෙන හද උපේන සතියක් දුක මිස පිටනොයි කියන. අපි මේ උතාම ආයසෙන් උපයන හදන සමාධියක් දුක මිස පිටනවා. ඒ හරහා ලැබෙන ප්‍රඥාවක් දුක මිස පිටනවා. ඒ නිසා ඉන්දිය ධර්ම මට්ටම දක්වාම අපිව වැඩිවීමට ලොකු උත්සාහයක් කරනවා. නමුත් බලයක් බවට පත් වෙනකොට මේ මිනිස්සයා භාවනා කරන යෝගාවචරය දැනගන්න ඕනේ සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලයක් වෙනකොට අස්සද්දේන කම්පතිටි සද්ධා බලං කියනක බුදුහාමුදුරන්ගේ මේ මන්ත්‍රය ජප කරන්න කියනවා. අපිට ශ්‍රද්ධාවක් ඇති කරගත්තට පස්සේ ඒ ශ්‍රද්ධාව අශ්‍රද්ධාවක් මගින් ප්‍රතිස්ථාපනය වුණා. ශ්‍රද්ධාව කැඩලා ගියොත් ලොකු චිත්ත පීඩාවක් එනවනේ. මම මෙච්චර ලස්සන ශ්‍රද්ධාවෙන් කරන ගමන ශ්‍රද්ධා නැතුණා කියලා. එතකොට මේ කම්පනය ශ්‍රද්ධාව අශ්‍රද්ධාව මාර්ග ප්‍රතිස්ථාපනය වුණා. නැත්නම් ශ්‍රද්ධා කරනකොට පස්සේ එන කම්පනය තියෙන තාක් ශ්‍රද්ධාව දුක පිණිස හිටිනවා ඔබ පුරුදු කරන්න ඕන කොච්චරද කියනවනම් ශ්‍රද්ධාව අශ්‍රද්ධාව මාර්ගයෙන් ප්‍රතිස්ථාපනවත් කම්පන වෙන්න මෙතනදී තේරෙනවා අපි ශ්‍රද්ධාව කොච්චර තදිද අල්ලගෙන ඉන්නවද කියන්නේ මේ උච්චර උපයාගත්ත ශ්‍රද්ධාවත් අනිත්‍යයි දුක පිණිස පිහිටනවා සංස්කාර ධර්මයක් උක එනවා යනවා ඔබ එනකොට සන්තෝෂ වෙන්නයි යනකොට කනගාටු වෙන්නයි ගත්තොත් උඹට කවදාකවත් සද්දා බලය කියන එක ඇති කරන්න බෑ. සද්දා බලය කියන්නේ මොකද්ද? එනකොට යම් ඡේදය යනකොටත් ඒ වගේම නොසැලෙන මනසක් ඇති කරන්න පුළුවන් නම් අන්න පරිග්ගහිතේ නෑ. සද්ධාව දැඩි කොට බදා ගැනීමක් නෑ. සද්ධාව පාවිච්චි කරන්නේ ප්‍රයෝජනෙ සඳහා පමණයි. මේක කවදාකවත් කියලා දෙන්න නරකයි. ඉන්ද්‍රිය මට්ටමට සද්ධාව ඇති කරගත්තේ නැති කෙනෙකුට. නමුත් ශ්‍රද්ධාව කවදාහරි ඉහළට යන්න නම් ඒ දක්වා ඇති කරපු ශ්‍රද්ධාව පාගගෙන තමයි අද්දාව තිබුණත් හොඳයි නැතත් හොඳයි දෙකේදීම නොසලිට මනසක් ඇති කරගත්ත දවසට තමයි ශ්‍රද්ධාව ශ්‍රද්ධාව බලයක් බාටපත් වෙන්නේ. ඒ වගේම කුසීතේන කම්පතිති විරිය බලක්. අපි භාවනා කරන බොහෝම ආශාවෙන් සක්මන් කරලා එනවා. බෙල්ල කඩා වැටෙනවා, නින්දට වැටෙනවා, කුසීත වෙනවා. ඉතින් ඒකට තද බයක්, බයකට වැටි ලැජ්ජාවක්. ඒ වගේම චකිතයක් ඇති වෙනවා. කම්පනයක් ඇති වෙනවා මේ බාන මෙච්චර කරගෙන ආවිලා නිවාඩු දාගෙන ඔක්කොම කරලි වෙලා එයා කන්ඩිෂන් රූම් එකක් තියෙනවා නම් එන්නම් කියලා පොරොන්දු වෙලා ආවා දැන් එයා කන්ඩිෂන් ඇතුළේ පිටි අනේ මේ වගේ විල්ලැජ්ජා නැති වැඩක් කියලා ඒක පිළිබඳ ලොකු කම්පාවක් ඇති වෙනවා ඒ කම්පාව තියෙන තාක්කල් ඒ සද්ධා ඒ වීරිය තමයි දුකක් වෙනවා කවදා හෝ කුසීතකම ආවත් වීරිය ආවත් දෙකට සමසිත පවත්වන්න පුළුවන් නේද එතකොට වීරිය කියන එක අල්ලගෙන නෑ කුසීතකම ආවත් ඒක ධර්මතාවයක් කරගන්නවා වීර්ය ආවත් ධර්මතාවයක් කරගන්න නම් කුසීතේ න කම්පතිටි වීර්ය බලන්න. එතකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ අපි කොච්චරක් එක හැකින්ද මේක දිහා බලන්නේ අපි හැමදාම වීරියම උනන්දු කරවනවා නමුත් කුසීතකම කියන ධර්මතාවය එහෙම නැත්නම් මේ තීන මිද්දේ කියන නීවරණේ කවදාකවත් හදාරන්න කැමති නැහැ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ වීර්යය තියෙනවා මාත්‍රාවක් වැඩි වෙන වීර්යය තියෙනවා අඩු වෙන වීර්යය තියෙනවා ඒ ඒ ක්‍රියාකාරකම් නැතුව වීර්ය හදාරන්න බෑ වැඩි වෙච්චාම කියනවා පග්ගහිත හිත කියලා දැඩිතේ මාංශ වෙනවා මේ පරියන්කේදී මම නිවන් දකිනවා මේ පරියන්කේදී මම ධ්‍යාන ලබනවා කියලා තටමඬ හදනවා එහෙම නැත්තම් හොඳට ඔක්කොම හරි කිසි කෙනෙක් අහින්නෙත් නැහැ සද්ද කරන්නේත් නැහැ බබා දොයි කහිනකොට කහිනවට බයින දොරාරිනවට බයින හැබැයි ඔක්කොම හරි ගියාට පස්සේ ඒකට කියන්නේ මහවරයි කියලා. මහවරයි කියලා කියන්නේ ලස්සනට අපි plan එකක් කරලා ගයක් හදලා ඔක්කොම අවශ්‍ය කඩුම කැඩුම දාලා ඔක්කොම කෙරුවට පස්සේ ගෙදරින් කියලා එනවා ගෙවර කඩන්න කියලා. පොරේ කඩන්න කියලා. ඒක තමයි නිින්ද එන්නේ දත එකක්කමක් කිසි එකක්කමක් මැස්සෙක් මොකෙක්වත් නැතිලා. නිින්දෙන් වෙලා බහන නිකන් හරි කහන කැහිල්ලක් තියෙන නිින්දේනවද කියලා? මැස්සෙක් වහන නිින්දේනවද කියලා බලන්න. කහිනවනම් කවුරුන් නිින්දේනවද බලන්න. එතකොට ඒකට වෛර කරනවා. මොනවක් කරන්න නැති වෙච්චාම මේ දෙකටම නොසැලෙන මනස ඇති කරගන්න පුළුවන් නම් පග්ගහිතේ සම්බන්ධව එමෙතන මේ වීර්ය වගේ සුද්ධ ධර්ම එනතන වීර්ය වගේ ඉන්ද්‍රිය ධර්මයක් උනත් ඇල්ලීමෙන් ආර්යයටම පුරුෂයෙක් පරිස්ත්‍රියක් අල්ලගත්තා වගේ නැත්නම් ස්ත්‍රියාවක් පරපුරුෂයෙක් අල්ලගත්තා හා සමාන දුකක් දෙනවා එචා වීර්ය පිළිබඳ අපි කටයුතු කරන්න ඕනේ උනත් හොඳයි නොඋනත් හොඳයි කියලා මේක හරි ලස්සනම කැල තමයි සතියේ මොකද අපි පටන් ගන්නකොට කියලා පටන් ගන්න අපි සතියයි දියුණු කරන්න හදන්නේ. ඒ නිසා ගෙදර යනකොට ලොකු පැකට් එකක් අරන් යන්න හම්බ වෙනවනම් සතිය හරි සෝක්. වෙන්නේ මොකද්ද අර භාගෙට ලියාගෙන ඉල තමන් අනන්තවත් කියවා එළිය ප්‍රශ්න ලියපෙ කරන්න පුළුවන් නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා වෙනදට තිබුණ තැනවත් යතුරු තිබ්බ තැන මතක නැති වෙනවා. සතිය කරන්න ගියාට පස්සේ වෙන දේ පුදුමාකාර රේල් පනිනවා පීල් පනිනවා රේල් එකේ. පැනලි වරලා උතුරු දකුණ මාරු වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම කරලා කරලා කරලා ලැජ්ජ වෙලා පීඩිත පන්තියට පීඩිත තත්ත්වයටපත් වෙලා අපි දම් දවසක සතුට වෙන්න මන්ට පුළුවන් සතියක් ඇති කරගත්තයි කියලා හිතමු. ඒ නිසා අපිට එදාට එනවා භාවනාවේදී මට නම් දැන් සතිය එල්ල වුණා. මට නම් තව විනාඩි 5 10ක් යනකම් හොඳටම ෂුවර් හිත ආනපනෙ පිටපණින්නේ. ඒ වගේ මට හොඳටම තේරෙනවා මේ සක්මනේ දැන් මට පියවරක ඕන තරමක් යන්න පුළුවන් විනාඩි ගාණක් යනකම් මේ සතිය කැඩෙන්නේ නැහැ. ගිතරතරේ වැඩ කරනකොටත් එනවා. දැන් නම් මට එළ වෙලා තියෙන කවුරක්වත් නැහැ ගෝසාවක් නැහැ මගේ හිතේ ක්ලස් වෙලා තියෙන්නේ මට මේ මේ පෙතේ යන්න පුළුවන් කියලා ඒ සතිය ඉස්සරහටත් සතිය මට තියෙයි කියන විශ්වාසය නේද මට්ටමට යනකන් සතිය එනවා. ඒකට අපි සාමාන්‍ය භාවනා ජීවිතය කියන්නේ අරමුණට මුණට මුණ දාලා ඉන්න පුළුවන්. කියලා කියලා කරන්න පුළුවන් තරමට සතිය එනවා. ඉතින් එහෙම සතිය ආපම ඇත්තටම අර කැඩි කැඩි ගියේ සතිය තියෙන යෝගාවචරයට සතුටක් ඇති වෙනවා. දැන් නම් අර ප්‍රයත්නේ හැටියට මේ ගහ දැන් වැවෙන්න පටන් අරගත්තා. හැදෙනවයි කිය. නමුත් ඒ කොච්චර කරත් ඒ සතිය ඉඳපු ගම පුදුමාකාර විදිහට පිටපැනලා ඒ වෙන මාතෘකාවක් දිගේ ගොඩාක් වෙලා ගත කරලා අපව ගෙදර එනකොට හරි කනගාටුවක් ඇති වෙනවා. චා අපරාධ ඔච්චර කරපු සතිය දැන් හිතවිල්ලත් දිගේ ගිහිල්ලා. ඔච්චර කරපෙක වේදනාත් දිගේ ගිහිල්ලා ඔච්චර කරපෙකේ මේ සද්දයක් දිගේ ගිහිල්ලායි කියලා සතිය කැඩෙන හැම වෙලාවකම කනගාටුවක් එනවනම් මතක තියාගන්න සතිය පරිග්‍රහිතයට අහු වෙලා පහතිය අල්ල බදාගන්න. නමුත් කවදා හෝ යෝගාවචරයට මේ මේ මට්ටමේ කියන සතියකට අපි කියමු ඉන්ද්‍රිය සතිය කියලා. සති ඉන්ද්‍රිය කියලා. මේ සති ඉන්ද්‍රිය සති බලයක් වඩපත් වෙනවයි කියලා කියන්නේ භාවනා කරනකොට සතිය පවතින වෙලාවේදී පවතින බව දන්නවා. නැති වෙලාවේදී නැති බව දන්නවා. සැලෙන්නේ නැති මනසක්. ඒක කමඨාන් සුද්ධ කරනවා මට අහන්න හිතෙනවා අහන්න වෙනවා නැත්තම් භාවනාවකදී ධර්ම සාකච්ඡාවදී අපිට මතු කරගන්න වෙනවා. භාවනාවේදී සතිය තියෙන වෙලාවේදී සතිය තියෙනවා කියලා දැනගන්න අවස්ථාවත් ය අනික්ලාදී සතිය නෑ සතිය නැති බව දැනගන්න අවස්ථාවක් ගත්තොත් මේ දෙකේ වඩා විචිත්‍ර කොයි එකද කියලා. ඇත්තටම විචිත්‍රයෙන් සතිය නැතිලා සන්තිව දන්නවනම් ඒකට ප්‍රධානම දේ තමයි නොසැලෙන්න ඕනේ. අති නැතුණයි කියලා සැලෙන්නේ නැති වෙනකොට අපිට මොන සතියවත් අඩු ගානේ අල්ල බදාගෙන නැහැ. සතිය හෝ අල්ල බදාගත්තොත් පරිග්‍රහිතේ නිසා මච්චරියක් ඇති වෙනවා. මච්චරියක් ඇති වෙනවා භාවනා කරන කවුරු හරි කහිනව කහින මනසත් එක තරහක් යනවා. මෙච්චර දුර ඇවිල්ලා මේ යක්ෂයා කහිනවනේ මේ එළියට යන්න බෑද ලේන්සක් පාවිච්චි කරන්න බෑද කියලා ඒ මාසුරුකම ඉන්නේ අනේ මගේ ලස්සනට හැදෙන වැඩන සතියේට මේ මිනිසයා කෙනෙහිල්ලක් කෙරුවයි කියලා. නමුත් අපි හිතුවොත් මේ මිනිසා සතිය කැඩුනත් තිබුණත් දෙකටම සමහිත පවත්තන්න හදන කෙනෙකුට කැසක් ආපු ගමන් ඇත්තටම කැඩෙනවා. කැඩනකොට ටිකක් මාසුරුකම නිසා බනින්නත් හිතෙනවා. ඒ වුණාට කල්පනා වෙනව නෑ නෑ මට තියෙන්නේ දැන් මම කියලා නෙවෙයි යාටත් කැස්සාවේ යාගේ කැමැත්තට නෙවෙයිනේ මොන කරන්නේ කැස්සාවට පස්සේ එක පාට භක්කා කැහෙනවා ඉතින් මගේ සතිය කැඩුනා දැන් කැඩුනට පස්සේ නොසැලෙන මනසකින් හිටියොත් පුංචි ලාභයක් තියෙනවා ආයේ සතිය පිහිටවන්න හොඳ සුදුසු වාතාවරණයක් හැදෙනවා සැලුනොත් පශ්චාත්තාප වුනොත් ඊගාවට සතිය පිහිටවන්න මානසිකත්වේ නැති වෙනවා ඒක නිසා අපි එහෙම ගතියකින් සතිය වඩනකොට කැස් සතිය කැඩනවා ටික වේලාවකින් සතිය එනකොට අපි මේ කැඩිච්ච එක පිළිබඳව පශ්චාත්තාපේ වෙනුවට නැති සතිය පිහිටියා කියන සතුට ගන්න ගිය දවසේ අපිට තේරෙන්න පටන් අර ගන්නවා සතිය කැඩෙන්නේ නැතුව මේ සතුට ගන්න බෑ සතිය කඩන්න කවුරු හරි කාලකන්ණියෙක් ඉන්නවත් ඕනේ දැන් ඌ කාලකන්ණියෙක් නෙමෙයි කල්යාණ මිත්‍රෙක් වෙනවා ඒ මේ මනුස්සයා හිටපු නිසා මට මේ මේ මට මේක හරි ගියයි කියලා දන්නේ කැස්සට කැඩුලා නැහැ කැඩුනට සතිය පිටවන්න පුළුවන්. කැසට කැඩෙන සතිය සදාකාලික කැඩිල්ලක් නෙවෙයි. අබහුවේ භාවයටපත් කිරීමක් නෙවෙයි. උඹේ තියෙන දක්ෂකම තමයි පරිග්‍රහිත කරන්න එපා. හත්තිපුන සතිය ගැන ඔච්චර කනගාටු වෙන්න එපා. ඊගාට පිටුන සතිය ගැන පොඩ්ඩක්. සැලකිලිමත් වෙන්න නම් ගියේ දේ පළච්චාවයි. පශ්චාත්තාව නොවීම තමයි ඒ පශ්චාත්තාප නොවීමමයි මානසික අසහනෙ නැති වෙනවා කියන්නේ. ඒකටමයි ටෙන්ෂන් එක වහිනවා කියන්නේ. ඒක තමයි පිසු නැහැ කියන්නේ. එහෙම නැතු මේ භාවනා කරන්න ඇවිල්ලා හදාගත්ත සතියක් දැන් භාවනා නොකරන කෙනෙකුට ගිහිල්ලා කිව්වොත් එහෙම අනේ හරි වැඩක් වුණා නේ මම භාවනා කරන්න ගිහිල්ලා සතිය පිටවගත්ත කෙනෙක් කියලා සතිය කඩුවා කිව්වොත් අර මනස සතිය ගැන දන්නේ නැත්නම් ඉතින් පිස්සුන මොකටද ඔය සතිය මොකෝ කඩේ ගිහිල්ලා මොනවාරි ගන්න බලවන්ද උගේ මොකටයි ඔය ඇත්තට මේ භාවනා කරලා හදාගත්ත පිස්සුවක් නේ සතිය කියන්නේ ඒකත් අපේ අතවාසියට ගන්න නම් කුක්කෙක් වගේ කීකරු කරලා ඉන්ජුජු කිනවට ගන්න නම් කැඩුනත් සතිය තිබුණත් සතිය දෙකේටිම සමහිත හදාගන්න මේ පරිග්ගහිතේ කියන එක. සතිය වගේ කුසල ධර්මයක් පවා ඇල්ලුවොත් දුක දෙනවා. මගේ කියාගත්තොත් අල්ලපදාගත්තොත් දුක දෙනවා. මොකද ඒ කුසල ධර්මයත් අනිත්‍යට යටයි. ඒ අනිත්‍යයට යට වෙන මේ කුසල ධර්මය අපි ගත්තේ වෙන මොන මගුලකටවත් නෙවෙයි අකුසලයක් දුරු කරන්න විතරයි. අසතිය දුරු කරන සතිය ගත්තට සතිය අනිත්‍ය භාවයට ඉඩ තියාගෙන යන්න. ඒක නිසා ඒක සාරිපුත්‍ර සාංශය සඳහන් කරන්නේ අපමාදේන කම්පතිටි සති බල. මේ ප්‍රමාදයට වැටුණයි කියලා තමන් ඊසත් බැඳගෙන අඬන්න යන්නෙත් නැහැ. අනිත් කරන දඬුවම් කරන්න යන්නෙත් නැහැ. පශ්චාත්තාප වෙන්න යන්නෙත් නැහැ. මේ සතිය ස්වභාවය මෙහෙමයි කියලා කැඩෙනවා නම් කැඩිච්චාවයි ඊ ගාවට මේක හදන්න තියෙන ගතිය තමයි සත්පුරුෂ ගතිය කියන්නේ. ඒකට තමයි අපි කල්යාණ ධර්ම කියලා කියන්නේ. මනුස්සයාට තියෙනවා ඒක. ආන්නේ විදිහට මේ මේ සතියේ නැති භාවයට අපි සතියට අප්‍රමාදේ කියලා කිව්වොත් සතිය නැතිකම ප්‍රමාදේනේ. සතිය අප්‍රමාදේන සතිය නැතිකම ප්‍රමාදේ. ප්‍රමාදේන කම්පතිති සති බලං. මෙන්න මේ ධර්මතාවයේ තේරුම් ගත්ත දවසක ඒක උංගාවක් සතිය වඩලා ගතිය පිළිබඳව තෙල්ලක්කාරකමන කල්පනා කරලා විපස්සනානුකූලව කල්පනා කරලා ඇති කරගත යුතු දෙයක් ඊට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ සතිය සති බලයක් පාටපත් වෙන්න නම් ගොඩක් වෙලාට ගෙදිනදා වැඩ කරනකොට පරියන්කේ භාවනා ශාලාවේ ඉන්නකොට නෙමෙයි භාවනා ශාලාවේ ඉන්නකොට අපි සත්‍ය හඳුනා ගන්න. නමුත් ඒක කැඩි කැඩි හැදෙන්නේ ගොඩක් වෙලාට එදිනදා වැඩ කරනකොට. ඉතින් හැම කැඩෙන වෙලාවකම හිතා ගන්න පුළුවන් උනොත් උඹ කැඩිච්චයි. කැඩිච්චාවයි. නමුත් මගේ ඊගායුතුකම තමයි හිත නරක කරගන්න නැතුව ඒ කරන නැවත සතිය ඇති කිරීමල සුසු වාතාවරණය ගන්න ගියොත් පරිග්‍රහිතයක් නැහැ. අල්ල බදා ගැනීමක් නැහැ. මගේ කියා ගැනීමක් නැහැ. සතිය ආයුධයක් විදිහට පාවිච්චි කරනවා. ඒ වගේම සමාධිය වික්ඛිතේ න කම්පතිති සමාධි බලං හිත සම්පූර්ණ වික්ෂිප්ත වෙනවා. ඒක හරියට මේ එකට පොඩි වෙලාවට මේ මැසි පොඩි කර දුමක් ගැහුවාගේ බක්කාලා කොහොම විසිලා යනවා. ඒත් හොඳට ඉති පුවක් කිට්ටක් දෑයට බතල ගලක ඇදලා ඇරියට පස්සේ තැරි ගහලා බුවක් කිට්ට විසිරලා යන්නේ හැමතැනම මේ වගේ හිත සමාලලට සම්පූර්ණ නන්නත්තරය. නන්නත්තර වෙච්චාම වහ කනවා. භාවනා කරලා මේ සමාධි භාවනා කරන ඇත්තන්ට ඒකේ පරිග්‍රහිතේ කොච්චරද කියනවනම් වහ කනවා. දජනාචි ඉන්න කාලෙම ඒ ස්වාමීන් වහන්සේලා දෙනමක් විතර තැලිපියෙන් බෙල්ල කපා ගත්තා. මරණ චිත්තක්ෂණේ සමාධිය නැති වෙලා කියනවා. ඉතිසලා මට හැම ලෙඩක්ම නැති කරන්න පුළුවන් සමාධිය. සමාධිය හිත දාපු ගමන් ලෙඩ රෝගය යට කරගෙන ඉන්න පුළුවන්. නමුත් මරණ වේදනාව එනකොට මේ සමාධියට වශීභාවේ කඩලා යනවා. කඩලා ගියාට පස්සේ පුදුමාකාර අසන්නකමක් ඇති වෙනවා. සීදී වෙනසකට. ඒ කාමයේ අසජි කියන ස්වාමීන් වහන්සේගේ එක සූත්‍රයක් වශයෙන් සඳහන් කරලා තියෙනවා අසජි සූත්‍රයේදී ඒ ස්වාමීන් වහන්සේට ධ්‍යාන හතර කොච්චර වශී වෙලා තියෙනවද කියනවනම් ඕන වේදනාවක් ආවම චිත්ත පීඩාවක් ආවම ධ්‍යාන රහිත දාලා ඒක යටපත් කරන්න පුළුවන්. ඉතින් ඒක ලොකු අයිතිවාසිකමකට මම මේ කියාගෙන ඉන්නවා. නමුත් අන්තිමට ඉන්නවා ක්‍රමයෙන් ක්‍රමයෙන් ටික ටික ටික ටික ටික ලෙඩ වෙලා ශරීරය දුර්වල වෙලා හිත දුර්වල ගියාට පස්සේ අර ධ්‍යාන වශී නැති වෙලා යනවා. නැෂිකාට පස්සේ කායික සාරික වේදනා උත්සන්න වෙනවා. එතෙන්දී ඒ ශාසනය තේරෙන පටන් ගන්නවා මේ සමාධිය පිළිබඳව තිබුණ විශ්වාසය නැති වෙලා ඇති වෙච්ච විශ්වාස භංගත්වේ නිසා මම අපායට යයි කියලා. දැන් හිත තියෙන පුදුම සැලීමක පුදුම බයක පුදුම අසරණකම එතකොට උපස්ථායකවතාලා කියනවා මට අනුකම්පා කරලා ගිහලා ਸਰවචන්නාචර පොඩ්ඩක් කියන්න අස්සජි හාමුදුරන්ට ආසන්නයි කියලා. ඒ සූත්‍රය පිටක කියනකොට පේනවා හැම තැනදීම ਸਰවචන්නාචර පයින්ඩියක් දුන්න පමණට ਸਰවචන්සේ වඩින්නේ නැහැ. නමුත් මෙතෙන්දි වයින්. වයින් හොරට ලෙඩ ඇඳේ ඉඳගෙන මේ ශාසය නැගිටින්න හදනවා සර්වඥාන්සර වන්දිතව සර්වඥාන්ස කියන අවශ්‍යතාවයක් නැහැ. ඔය ලෙඩාගේ පහසුවයි මට බලන්න තියෙන ඕම ඇඳේ ඉන්නේ කියලා. ඉතින් ඒ වෙලාව අඬනවා. අඬනවා කියලා කැන්ටිම් බුදුහාරක වුණ දිහා බලාගෙන අඬනවා. සර්වඥාන්සන උඹට යැපෙන්න පුළුවන්ද මේ වෙලාවේ? ඉවසන්න පුළුවන්ද කියලා මොනම විදියකවත් සාති ඉවසන්න බෑ. යැපෙන්න බැරි තරම් දුකක් තියෙනවා. ඊට පස්සේ අහනවා ඇයි කියලා. අනේ සාංශ මෙච්චර කල් මට මං කරපු සමාධිය පුදුම විදිහට අත් උදව් කරුවා. නමුත් මේ වෙලාවේදී අත්‍යවශ්‍ය වෙලාවේ ඕනම වෙලාවේදී සමාධිය මට උදව් කරන්නේ ඒ නිසා මගේ හිත පුදුම වැටිල්ලක් වැටුණා. මං දන්නවා මෙන්න මේ වැටිච්ච හිතෙන් මැරෙන්න වෙන්නේ කියලා. ඒතර බුදුන් ජනවා මේ අසජීමේ අනිකුත් සමන ප්‍රාක්‍මණය වගේ උඹත් හිතනවාද මේ ශාසනයේ සාරය කියලා සමාධිය කියලා? නෑ. උඹට සීල ගැන ප්‍රශ්නක් තියෙනවා කියලා. ඉතින් කියන සංසේ සමාධිය වැටෙනකොට සීලන මොනක්වත් වෙලා නැහැ. එහෙනම් එච්චරයි මනුස්සෝ තියෙන්නේ. සීලපදනම තියෙනවා ඕන වෙලාවක සමාධිය ගන්න පුළුවන්. ඒක නිසා සමාධිය සාරේ වශයෙන් තියාගන්න යන්න එපා. ඒකට ගියොත් ඒ සමාධිය අනිත්‍යතර පෙරලෙනකොට ඉච්ඡා බංගත්තේ තිබුණ සමාධියට වැඩිය දරුණුයි කියලා මරණ චිත්තක්ෂණයේ දෙන ධර්මදේශනාවෙන් ඒ ශාංශ විපස්සනා ප්‍රතිඵල ලබන තැනට ගෙනියනවා. ඒ නිසා මේ සමාධිය පාවිච්චි කරන්න ඕනේ ආයුධයක් උපකරණයක් වශයෙන් විතරයි. ඒක නැතිවීමේදී විපස්සනා කරන කෙනාට හොඳ මේ පටිච්චසමුප්පාදයක් පේන්න පටන් ගන්නවා. සමාධියක් ඇති වෙන්න අවශ්‍ය පරිසර සාධන තියෙනකොට සමාධියක් ඇති වෙනවා කියනක උඹට අයිති දෙයක් නෙවෙයි. ඒ සමාධියක් ඇති වෙන්න ඕනේ පරිසරේ කරනකොට පස්සේ නැති වෙනවා කියලා අඬන එක නම් උඹට අයිතිකමක් කරනකොට අඬන්න පුළුවන්. නමුත් ඒකටත් තකතිරුකම කියලා තමයි කියන්නේ. මෝඩකම තමයි කියලා තියෙන්නේ. මොකද හේතු ඇති කල්ලි සමාධිය එනවා. හේතු ගන්න නැති කල්ලි සමාධිය නැහැ. සමාධිය වෙනස් වෙන සුළුයි. ඒ නිසා ඔබ සමාධි බලයක් කරන්න නම් වික්ඛිත්තේන කම්පතිටි සමාධි බලන්න. හිත සම්පූර්ණ වික්ෂිප්ත වුණාට මේකත් මනුස්ස හිතකට එන එකක් ගස්කල් වල තියෙන එකක් නෙවෙයි උන්නෝක ඉවසන්න ඕන. ඊට පස්සේ ප්‍රඥාව සම්බන්ධයෙන් සම්පූර්ණ Tamanට කලකොල වෙන වෙලාවල් එනවා. අන්‍ය විහිිත වෙන වෙලාවල් එනවා. වෙනදා කරන ටිකවත් කරගන්න බැරි වෙලාවක් එනවා. අන්නේ වෙලාවේදී අනේ මං වගේ කෙනෙකුට මිහිට වැඩි ප්‍රඥාවක් නැෙන්න ඕනේ. දැන් මේ මොකද වෙලා තියෙන්නේ කියලා ඒ අවිද්‍යාව, මෝහය ඝන බහල වෙච්ච වෙලාවේදී මේකත් ධර්මතාවයක්. මේකත් පටිච්ච සමුප්පාදයක්. හේතු ඇති කල්ලි මේක එනවයි කියන එක නතර කරන කාටවත් බෑ. උඹට තියෙන්නේ මෙච්චර බන බහනා කරන මටත් මෝහේ තියෙන. ඕන්න මෝහේ ආපු වෙලාව කියලා මේ මෝහේ දැක ගන්න පුළුවන් නම් හරියට ප්‍රඥාව ඇවිල්ලා ප්‍රඥාව දැක්කා වගේම තමයි. ඒ නිසා මේ මෝහයට සහ ප්‍රඥාවට දෙකට සමසේ සලකනවයි කියන එකට කියන්නේ සාසනේ తాදී ගතිය කියලා. නොසලෙන ගතිය කියලා. මේ తాදී ගතිය හිතේ ධාරණය කර ගන්න නම් ඔය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ධර්ම વિશે තියෙන පරිග්‍රහිතේ අල්ල බදා ගන්න ගතිය තමයි ප්‍රධාන බාධා. ඉතින් මම අර කියාගෙන ආපු කතාව නැවත කෙටියෙන් කිව්වොත් මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥාව අපි ඇති කරුවේ හුඟක් මහන්සි වෙලා ඇසිස්මත්ලේ දන් දීලා. ලේවලින් නමුත් එහෙව් එක ආයක අතාරින්න වෙනවයි කියන එක. ඉදන් නිසා ඉදන් පජහත කියන විදිහට නැත්නම් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා විදිහට තෝක තෝකං කණේ කණේ කියන විදිහට ටික ටික ටික ටික සද්ධා සද්ධා බලයක් බවට වීර්ය වීර්ය බලයක් බවට සමාධි සතිය සති බලයක් බවට සමාධි සමාධි බලයක් බවට ප්‍රඥා ප්‍රඥා බලයක් බවට පත් වෙනවා කියලා කියන්නේ ඒ වගේන් අපිට එන්න තියෙන කම්පනය කුපිත ගතිය ඇල්මරණ එකයි පුළුවන් තරම් ඇල්මරනකොට සද්ධාව තීරණ හොඳයි නැත්නම් ඒත් හොඳයි වීරිය තියෙනවනම් හොඳයි නැත්නම් ඒත් හොඳයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ පටිච්චසමුපාදයක් හැටියට අපේ මන අපේ අපේ පරිග්‍රහිතේ ඊට හාත්පසම වෙනස් නමුත් ඒ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා උනත් ඇල්ලපු කෙනාට නිවන් නම් ලබන්න බෑ කවදාකවත් ඒ මට්ටම් පන්නන්න බෑ මට්ටම් පන්නන්න නම් ඒ සුචරිත ධර්ම વિશે පවා පරිග්‍රහිතේ නැති කරන්න නිසා ඒ පංච බල වලට පස්සේ බුදුජානනාංශේ බොජ්ජංග ධර්ම විස්තර කරනවා. බොජ්ජංග ධර්ම වලටත් පංච බලම වගේම පිළිවෙලක් තමයි තියෙන්නේ. බොජ්ජංග වැඩුවට පස්සේ සති සම්බොජ්ජංගම් බික්කවේ භාවේති ඉස්සල කියලා දෙන භාවිත කරන හැටි සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිසක් ගන්න පස්සේ ඔබ සතිය දිහා බලනකොට බොහොම විවේකීව දැන් මේක තියෙනවා දැන් නැහැ නැති වෙච්ච වෙලාවේදී ආතතියකින් බැලුවොත් Eh, සතිය පන්නරේ හිටින්නේ නැහැ. සති ශක්තිය බොජ්ජංගයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක නිකන් දඩයක් වෙනවා Tamanට. කරදරයක් වෙනවා නැති වෙනකොට පශ්චාත්තාප වෙනවා. එතනදී හෝ පරිග්‍රහිතයක් තිබුණොත් Tamanට තේරෙන පටන් ගන්නවා මේ Taman ආයාසයෙන් උපයාගත්ත මේ ඉන්ද්‍රිය ධර්ම පවා මේ භාවනාවට කොක්කක් වෙන්න ඉඩ තියෙනවා. බාධාවක් වෙන්න ඉඩ තියෙනවා. එතනදී තේරෙනවා ඇත්තටම මේ දුවා දරුවන් පරිභෝග වස්තු උපභෝග වස්තු අතහරින එක නෙවෙයි අමාරුට උඟාක් අමාරුයි මේ සතිය වඩනකොට සතිය නැති වෙලා යන වෙලාවේදී කනගාටු නොවී ඉන්නේ. ඒකෙතන තියෙන සංකල්පයක්. සතිය කියන්නේ සංකල්පයක්. ඒ නිසා පුත්‍රයන් සදා කරලා තිනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නතිය කාමායානි චිත්‍රානි ලෝකේ. මහණි මිනිස්සුෙකුට තියෙන සංකල්ප රාගය තමයි මිනිස්සයා නිවන සංසාරට බඳින්නේ නති කාමායානි චිත්‍රානි ලෝකේ මේ බාහිර ලෝකේ තියෙන විචිත්‍රත්වේ නෙවෙයි මිනිස්සයා සංසාරට බඳින්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරෝ විනේති ඡන්දා ඒ නිසා මේ ලෝකයේ තියෙන විචිත්‍රත්වය එහෙම තිබිච්චා වෙයි උඹ සංකල්ප වල තියෙන කෑදරකම අතහැරපන්. ඒක වෙලෙසි නෑ. ඒකදී වැදගත්ම දේ තමයි මම මෙන්න මේකටයි බැඳිලා තියෙන්නේ. මගේ කෑදරකම තියෙන මෙන්න මේ සංකල්පෙටයි කියලා ඒක අල්ලනවා කියන එක බුදු ඇහැට ඇර ආශයනුසේ ඥානයේ තියෙන බුදු ඇහැට ඇර වෙන්න කිසිම කෙනෙකුට කියන්න බෑ. තමන්ම තමන් පිළිබඳව ආත්ම ගවේෂණයක යුක්තව බාධක ධර්ම ඉදිරියේ තමයි තමන්ට තේරෙන්නේ තමන් මොනවද අල්ල බදාගෙන ඉන්නේ කියලා. තමන්ගේ සංකල්ප රාගේ තමන්ගේ රුචි අරුචිකම් තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ පේන්න පටන් ගන්නෙ අපිට අමලියක් කරදරයක් වෙන වෙලාවේ. අමලියක් කරදරයක් වෙන වෙලාවේ හොඳට සතියෙන් බලා හිටියොත් පෙනේවි මේකට අපි තැවෙන්නේ මේ එක පැත්තක් අරගෙන අපි. මේ දෙකේ පැත්තක් අරගෙන. මච්චරිය නිසා පැත්තක් අරගෙන ඒක දැඩිශේ අල්ලන්න පටන් ගන්න ගන්න ගන්න මේ පුදුමාකාර වදයක් දෙනවා. දෙපැත්තට සමසේ බලන්න පුළුවන් ගතිය එනවනම් තාදී ගුණය එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ කොහෙදෝ යන ප්‍රශ්නෙක එහි ආණ්ඩුව පිටන්න අපි UNP කාර වෙන්න මුන්න මගුලක්වත් හම් වෙන්නේ අන්තිමට අනුන් අන්තිමට ඡන්දෙත් දෙලා අපිටත් ගන්න. එතකොට අපි මහා ලොකෝට ආඩම්බරයක් කරගෙන මම UNP කාරයි කියන. එහෙනම් තමයි ශ්‍රී ලංකා කාරයි කියන. මො ඊපස්සේ ශ්‍රී ලංකා කාරෙක් බැරි වෙලා හරි UNP කාරෙක් වුණොත් එimhe විනාසයි. අර අල්ලගන්න අල්ලගනිලේ තදකම. ඉතින් අපි බැලුවොත් මේ ඇමරිකාවේ ඡන්දෙදී අපිට තද වෙන්නේ නැහැ. අර මිනිහා දිනුවත් එක මේ මිනිහා දිනුවත් එක අපිට පරිග්‍රහිතයක් නැහැ. ඒ වගේ තමයි මේ ජීවිතේ මැරලා ගිලී ගාව ජීවිතේට ගියාම මේ අල්ලගෙන ඉන්න දේවල් වල සඳව තත්ත පහක වටනකමක් නැහැ. අර ජාතක කතාවක තියෙනවා ඒ රජුරුවන්ගේ බිදවක් ඉන්නවා මේ රජුරුවන්ට ආය නැහැ. ඉතින් කොහොම වටිනවා. නමුත් බිසව කාලේ මැරලා ගියාට පස්සේ රාජ්‍යරණ රාජ්‍ය තන්ත්‍රය මෙහෙව ගන්නත් බෑ. අර පිළිබඳව පුදුමාකාර පශ්චාත්තාවයටපත් වෙලා රට පිරින්න පටන් ගන්නවා. ඊට පස්සේ රට්ටු කෝලහල කරනවා. රජුරණ බිසව නැතුණා මේ රාජ්‍ය තන්ත්‍රය මෙහෙවන්නේ නැතුව ඊට පස්සේ රජුරෝ ගෙන්නනවා මේ පඬිවරු ගෙන්නලා කියනවා මෙන්න මේකයි ප්‍රශ්නේ තියෙන්නේ මට නම් මොන විදියෙන්වත් මේ ප්‍රියම්බිකාව නැතුණම් කරලා බෑ ඉතින් මේකට මම මොකද කරන්නේ ඉතින් මේ පිරිසට බොස්තන් වංශේ වඩිනවා මේ පඬිතෙක් විදියට. ඉතින් එක එකනා එක එකනා ඔය එක එක එක එක ඉතින් බෝධි පූජා තියන්න කතා කරන්න ඇති කට්ටිය. අනම්මනම් ಜಾති කිය පිරිත් නූල් ගැට ගහන්න ඇති මොනවද කියන්නේ ඔය වාස් කවි දෙත් කවි හේරමත් කරන්න ඇති එකක්වත් අල්ලන්නේ. බෝතන් වහන්සේ කතා කරලා කියනවා ඔබතුමා හිතනවද ඔබතුමා බිසවට ප්‍රේම කරන තරම් බිසව ඔබතුමාට ප්‍රේම කරනවා අයියෝ කතා කරන දෙයක් නෑ මම අම්මා කාට ප්‍රේම කරනද ඊටත් වැඩිය බිසව මට ප්‍රේම කරනවා කියලා. ඊට පස්සේ බෝතන්නාංශ කියනවා මට කියන්න දෙන්නේ ඔක අනිත් පැත්ත. ඔබ ඔබ වහන්සේ මේ රාජ්‍යක නායකයෙක් වශයෙන් මේ බිසව නැතුණට තැවුනට මැරිලා ගිහිල්ලා බිසවගේ කිසිම පශ්චාත්තාවයක් නැහැ. රජුරෝ කියනවා රජුරණ කේන්ති යනවා මේ පණිවරයා කියන දෙයට මොකද ඉන්නකම් ඇලි වැලි වාසය කරපු මේ කිරිපැණි වගේ හිටපු බිසවුන් ආසරනේ මේ කියන්නේ කියලා. ඊට පස්සේ රජුරෝ තර්ක තර්ජනය කරනවා. තර්ජන කරලා කියනවා උඹ ඔය කියන කතාව දෙල්ලමක් නෙවෙයි මම මේ පුදුමාකාර වෙහෙසකින් ඉන්නේ ඔක ඔප්පු කරලා පෙන්වුවේ නැත්තම් මරණ දඬුවම. ඊට පස්සේ කියනවා නම් මට අවසර දෙන්නේ කියලා මම දැන් බිසව ගෙන්නනවා මිතේ. ඔබතුමාගේ අස්පනා අපිට පෙන්වන්න කියනකොට පොළොව බලන ගොමු කුරුමිනිය කෙලියට යනවා. ඇවිල්ලා ගොම්බෙට්ටත් අල්ලු කරන රාජ්‍ය මේ රාජ්‍ය සභාව හරහා යනවා පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සට. ඉතින් රජුරෝ බලහන් ඉන්නවා කට්ටියත් බලහන්. ඊට පස්සේ මේ පඬිතයා කියන ඔය තමයි බෙද උන්නාන්සේ. රජුරවඬ තිබුණට ඉඩේ තදරේ. තදිනවා කියලා කියන්නේ මේ ගොම්බෙට්ටේ ගොමු කුරුමිනියක් අල්ලගෙන අර ආචාර්ය ලස්සන බිසවකට මේ මිනිසා මේ කවුද තැන දන්නේ නැහැ. රාජ්‍ය සභාවක් කරන දෙයි. ඊට පස්සේ එහෙනම් පොඩ්ඩක් නතර වෙන්න කියලා අදිෂ්ඨානයක් කරනවා ගොමු කුරුමිනියට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ගොමු කුරුමිනියට කතා කරලා කියනවා මේ රජුරෝ හිටපු මේ ස්වාමි පුරුෂයා මේ මොනවද කියන්න තියෙන මට ඌව කතා කරන්න බැරි ඔය ඔක්කොටම වැඩිය මගේ ගොම්බෙට්ට ලොකුයි කියලා තල්ලු කරන තල්ලු කරන යනවා මම මේ උපයගත්ත ගොම්බෙට්ට මට වටින්නේ දැන් ඕන ඕක තමයි තියෙන්නේ මේ පරිග්‍රහිතය කියලා අපිව අල්ලගෙන හිටියට ඒ අල්ලගන්න දේවල් වල තියෙන දේටත් වැඩිය මේ අපි අල්ලගත්ත සංකල්පත් එක්ක හෙල්ලම තියෙන්නේ නමුත් ඒක විමසලා බැලුවොත් පිට කෙනෙක්ගේ පැත්තෙන් දෙවන්නේගේ පැත්තෙන් අර පොඩි ළමයි සෙල්ලම් කරනකොට කරන දෙල්ලම තමයි සරුවචනanse කියන්නේ. සරුවචනanse කියනවා වැල්ලට ගිහිල්ලා පොඩියෝම වැල්ලේ මාලිගා හදනකොට ඒ වැලි මාලිගාවක් තාත්තගේ අතින් හරි අම්මා අතින් හරි කැඩුනොත් ඉස්ස පොළවේ ගහගෙන අඬලා ඒකට පුදුම විදිහට තරහ වෙනවලු අර තමන්ගේ ඒ වැලි මාලිගාව කැඩුවයි කියලා. සෙල්ලම්ගේ කැඩුවයි කියලා. උන් සරුවචනanse සඳහන් කරලා තියෙනවා උන්ට බඩගිනි වෙලා සෙල්ලම ඉවර කළානට උම්මත් කඩලු යන්නේ කියලා. නමුත් වෙන කෙනෙක් කැඩුවොත් පුදුමා ඒ වගේ වැලි මාලිකාවල් ටිකක් අල්ලගෙන තමයි මේ ජීවිතය ගත කරන්නේ. අර බොඩියෝම් කූරු ටිකක් අටවලා අලකොල ටිකක් වහලා හදන සෙල්ලම්කේවල් තියෙන්නේ. ආහන්නේ සෙල්ලම්කේවල් ටිකක් අල්ලගෙන තමයි මේ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, එහෙම නැත්නම් සත්ත්ව දාන, දණ්ඩා දාන, සත්තා දාන, කලා විවාද විග්‍රහ ඔක්කොම ਸਰවඥාන්සේ කියනවා හිස් තුච්ච උදේකට. නමුත් ඒ ජීවත් වෙන වෙලාවදී අපි ඒක අල්ලාගෙන ඉන්න අල්ලාගෙන දිහා බලනකොට ඒ ඇල්ලිලට වැඩි ඒක හරහා එන දුක්ඛඳ දිහා බලනකොට පෘතජ්ජනිය කියලා කියන්නේ පුදුමාකාර විදිහට දුක්වවන જાතියක්. දුක් බෝ කරන. නමුත් විස්තර කරලා පෙන්වුවාට පස්සේ තමන්ටම ලැජ්ජ හිතෙනවා හරියට උපේක්ෂාවට හිත වැටුණාට පස්සේ ඒ උපේක්ෂාව වෙච්ච කෙනාට තේරෙනවා අපි හිතලා මතලා යම් කිසි දෙයක් කෙරුවා නම් ඒ කරපු සෑම දෙයකම දුකක් ඇති වෙයි. එහෙම කිව්වහම හරියට තරහ යනවා. විශේෂයෙන්ම චින්තකයන් සහ නිර්මාපය නිර්මාණ ශිල්පින්ට ඒ වගේම ප්‍රගතිය බලන අයට. නමුත් හිතනවා කියන එකට චේතනා කියන වචනේ ගත්තොත් හිතමතා කරන දේවල්ට අපි චේතනා කියලා කියන චේතනා කියන්නේ සංස්කාර. සබ්බේ සංඛාරා දුක්ඛා කියනකොට කාටවත් තරහ යන්නේ නැහැ. තරහ කියලා කරන්න දෙයක් නැහැ. මොකද බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා. ඒක නිසා අපි මේ සංකල්ප වලින් මෙහෙवला මේ පැත්ත හොඳ පැත්ත මේ පැත්ත නරක පැත්ත කියන උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන මේ කලහ මේ විග්ඝහ මේ විවාද මේ දණ්ඩාදාන සත්තාදාන මේ පේසුඤ්ඤ මුසාවාද සේරම අපේ ඉපදිලා අවුරුදු 6කට පස්සේ අපේ හිතට වද්දාගත්ත යම් යම් සංකල්ප තියා කෙරෙහි තියෙන බැඳීමට කරන කරන අවුලක් මෙතන තියෙනවා. ඒ නිසා සංස්කෘතියෙන් සංස්කෘතියට මාරු වෙච්ච මිනිහට රටකින් රටකට මාරු වෙච්ච මිනිහට දැක් ගන්න පුළුවන් අපි එහෙදි කරන අගයන් ආඩම්බරයන් මේ රටේ මිනිස්සු ගාව නැහැ. අපිට සිද්ධ වෙනවා ඒ අගයන් ආඩම්බරවල මේ අගයන් ආඩම්බරවලට මාරු වෙන්න. ඒතකොට මෙහි තියෙන අගයන් ආඩම්බරයන් අපේ රටේ ගියාම ගන්නෙත් නැහැ. ඒ නිසා මේ සංකල්පයන් තනින් තනට පුද්ගලයන් පුද්ගලයට මාරු වෙනවා. නමුත් අර හැදිච්ච පරිසරයේම ඉන්න මිනිහා ඇවිත් පය නෙවෙයි ඇවිදපු නැති පයට ෂා දන්නේ ගෙල්ලෙම් ගෙම්මැඩියා වාගේ ඒ ටික විතරයි. ඒ නිසා අසුවිරු ඥාන ඇති මනුස්සයාට ඇවිදලා පුරුදුච්ච මනසට පේන මේ සංකල්ප කියන දේවල් අර පෙරලෙන්නේ නැති ගලේ පාසි බැඳෙනා වගේ එක තන තියෙනකොට ටැග් ගහනකොට මෙට්ටහි වෙනකොට එන දේවල්. මේව භාවනා කරනකොට ඒ පාසි බැඳෙනා වගේ එකතු වෙන දේවල් ගලවලා දාන එක ආගන්තුක උපක්ලේශ ගලවලා දාලා හිතේ ප්‍රබාසරයට යන්නේක කරන්න ගියාම තමන්ම එකතු කරගත්ත දේවල් තමන්ගේ අතින්ම ගලවලා දාන්න සිද්ධ තමන්ම ආසාවෙන් රස කරගත්ත ඒක දකින්න නම් ඒ සංකල්පවල තියෙන ආදීනව දකින්න ඕනේ. ඒ වගේම මම කුමන සංකල්ප සහිත පුද්ගලයෙක්ද කියලා බාහනදී දැක ගන්න ඕනේ. ඒ දැක ගන්න ගන්න අපිට ඉන්නේ අපේ කල්යාණ මිත්‍රයෝ විතරයි. අපි කල්යාණ මිත්‍රන් එක හැසිරෙනකොට අපේ කල්යාණ මිත්‍ර අපිට කණ්ණාඩියක් වගේ වෙනවා. එයාගේ කණ්ණාඩිය තමයි අපිට පේන්න පටන් අරගන්නේ මම මේ හැසිරලා තියෙන රාගයේ මෙහෙවීමක්ද එහෙම නැත්නම් මාන්නේ මෙහෙවීමකින්ද නැත්නම් සක්කාය දිට්ඨිය මෙහෙවීමකින්ද අපිව වසන් ගන්න කිව්වොත් කවදාකවත් අපේ ඒ සංකල්ප රාගය දැක ගන්න හම් වෙන නිසා භාවනා කරනකොට අපි කරන්න හදන්නේ පුළුවන් තරම් අපි මොකද්ද දැනට අල්ලාගෙන තියෙන්නේ. එහෙම නැත්නම් අපේ රුචි අරුචිකන් ටික අපේ සංකල්ප රාගය මොකද්ද කියලා මතු කර ගන්න හදන එකයි ඒකට කියන තියෙන රෝග නිర్ణය කියලා. ඒ රෝග නිర్ణය කාටවත් අපි වෙනින් කරලා දෙන්න බෑ. මේකේ ලස්සනම වැඩේ තමයි ඒ රෝග නිర్ణය සිද්ධ වෙන්නේ අත්තරදි සිදු වෙනකොට විතරයි. වරදිනකොට පරදිනකොට හැප්පෙනකොට හැල හැප්පෙනකොට තමයි අපේ ප්‍රകൃතිය මතුවෙන්නේ. අපි ඒව වසංගන්න ගියොත් ඇලහැපිලි නැති ජීවිතයකට යන්න ගියොත් අපිට ගොඩාක් කාලයක් ඉන්න වෙයි. Tamange තියෙන වැරදි දෘෂ්ටි, මිත්‍යා සංකල්ප, අයෝසමංස්කාර දකින්න. ඒ නිසා භාවනාවේදී යම් තාක් පීඩාවටපත් වෙනවා යම් තාක් වේදනාවටපත් වෙනවා යම් තාක් හිතවිලි එනවා නම් ඒ සෑම දෙයකින්ම අපේ සංකල්පවල පැතිකඩක් වෙනවා ඒ නිසා විපස්සනා භාවනාවේදී කියනවා විපස්සනා භාවනා කරන කෙනාට දුකක් ආවනම් සිත දෙව්දුව ගෙට වැඩියා කියලා හිතා ගන්න කියනවා මොකද අපි මේ උත්සාහ කරන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න අපි ඉස්සරහට යන්න හදන්නේ දුක අයින් කරලා සැප හොයන්න නෙමෙයි දුක පිළිබඳව පරිඤ්ඤය හාත්පසින්ම දැක්කන්න ඕනේ. ඉතින් අපි කියන්නේ මේ භාවනා කරන වෙලාවේදී කහින්න බෑ. කකුල රිදෙන්න බෑ. කොන්දේ අමාරු වෙන්න බෑ. ඒක මොකක්වත් නැතුව නිවනට ගියාට පස්සේ ආවට කමන්නේ නැහැ. ඉතින් මේ උගුරට හොරා බෙහෙත් බීලා මේ වැඩි කරන්න බෑනේ. වෙන්නේ මොකද්ද? හරියටම කියනවනම් ඊයේ වින්දට වැඩිය දුකක් හෙට එනවා. හෙට වින්දට වැඩි දුවක් අනිද්දට එනවා එnde end end end එක වැඩෙන්න වැඩෙන්න ඒකට මූණ දෙන්න දෙන්න තේරෙනවා ඒ දුකට මූණ දෙනකොට පුදුමාකාර ප්‍රතිශක්තියක් වැඩෙනවා දුක පිළිබඳව හැදෑරීමක් සිද්ධ වෙනවා ඒ දේ කරන්න කරන්න කරන්න මීට වඩා දුකක් හෙට වරෙන් කියන ඊට වැඩි දුකක් එන්න හොඳයි මොකද මේ දුක මරණ මොහොතේදී આવොත් අපි අසරණයි මැරෙන්න ඉස්සලා එන්න තියෙන දුක් ටික සේරම ගන්න පුළුවන් ඒක නඩ තේරෙන්න පටන් අර ගන්නවා මේ ඉවර වෙන්න හදන්නේ කියලා. මොකද සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා තමන් කළ හෝ කරන අකුසල කර්ම ditta ධම්ම වශයෙන් පරිසම්දෙනවා නම් හතෙන් එකයි ගෙවන්න ඕන. උපපජ්ජ වේදිනී වශයෙන් ඊගාවාත්මට ගියොත් මගේ හතක් ගෙවන්න ඕන. ඒක නිසා අපිට මේ ආත්මෙදීම තියෙන පවු ටික ගෙවන්න පුළුවන් උන ditta ධම්ම වශයෙන් අමාරුයි. පැංගිරි, තිත්තයි. ඉච්ඡා බංගත්වයක් කරනවොත් හතෙන් එකයි ගෙවන්න වෙන්නේ. මැරුණොත් යන්න වුණොත් අඟුලිමාල වගේ කෙනෙක් එම ගියා නම් ආයෙ ගොඩ එන්න බෑ. ඒක නිසා භාවනා කරනකොට ඉංගියක් තේරේ Tamanට මේ ජීවිතයෙන් භාවනා යම් ප්‍රමාණයක් ඥාන පහළ වෙන්න ධානයක් ධානෝට විපස්සනා ඥානයක් හෝ මාර්ග ඥානයක් පහළ වෙන්න නම් පුදුම විදිහට දුක්ගොජ දාන්න පටන් ගන්නවා. ලබනාත්මට තියෙන විතරක් එරිය ස්පිටින් දෙවන්න පටන් ගන්නවා. ඒකට දැනගන්න වැඩේ ඉවර කරන්නයි හදන්නේ. ගිනි පොලියට නෙවෙයි දැන් මේ ණය ගත්ත ටික ගෙවලා දාලා ඉවර කරන්න හදන්නේ. ඒ මනසට ඇති වෙනවා ඒ වාගේම මුණදීමේ ශක්තියක් ඔක්කොම වරේ. මට මේ මම ලෑස්ති වෙලාදී මගේ තරුණ වයසේදී ලෙඩක් නැති වෙලාදී ජීවිතේ ප්‍රථම යාමේදී පුළුවන් තරම් ගන්න පුළුවන් නම් හොඳයි කියලා ඒ දුකට මුහුණ දෙන්න පටන් ගත්තට පස්සේ පුදුම වැඩක් තියෙනවා දුක පැංගිරි ගතිය නැති වෙලා. දුකේ තියෙන තිත්ත ගතිය නැතිලා යනවා. සතුටෙන් දුකට මුහුණ දෙනකොට පැමිණි දුක් පැනිරහයි කියලා අපේ සිංහලයාගේ පරණ ලස්සන වචනයක් තියෙනවා. පැමිණි දුකට ලෑස්ති වෙලා යන්න ඔය කියන තරම් කටු කරෝසන නැහැ. දුවන්න දුවන්න එලවෙලව කරනවා. ඒ නිසා භාවනා කරන්න යන එකන යන්නෙම වෙන්දට වඩා දුකක් වෙනවා නම් හොඳයි කියලා. එතකොට තේරෙනවා අර පරිග්‍රහිතය කියලා මේ සැප හොයන ගතිය මේ සැපම ඉල්ලන ගතිය එන්න එන්න එන්න වෙනස් වෙනවා. එතකොට ඒක තියා වෙන කෙනෙක් දකින්න මෙයා මේ දුක නැති කරන්න හදන කෙනෙක් නෙවෙයි දුක වවන කෙනෙක් කියලා. ඒ වවන්නේ මොකටද? මේ ආත්මේ කියලා දැම්මොත් හතෙන් එකයි. ඊගාවාත්මට යන්න ගියොත් අමාරුයි. ඒ නිසා ගෙන්නගෙන හරි කමනේ දුක් විඳගෙන යනකොට ඒ මනුස්සයාට අර ඒ දුකේ තියෙන පැංගිරි ගතිය නැති වෙලා චිත්ත ගතිය නැති වෙලා තේරෙන්න පටන් ගත්තාම තේරෙන්නේ අර නෙල්ලි ගෙඩියක් කනකොට හරිම පැංගිරි. කාගෙන කාගෙන යනකොට පැණි රහකින් තමයි ඉවර වෙන්නේ. බුලත් ටිකක් කන්න ගියාම හරීම තිත්තයි මුලදී. කාගෙන කාගෙන යනකොට කීරහයි. ඇල්කොහොල් වල පළවෙනි සිප් එක හරි අමාරුයි. පළවෙනි ඩ්‍රෑම් එක වැදලා දෙක තුන යනකොට කිසිම ගාණක් නැහැ. කුමාරපද වත්තනලා කබරය දාන තැනට යනකම් යනව දන්නේ නැහැ. හැම තැනකදීම පටන් ගන්නකොට විශාල කඩපිම්මක් තියෙනවා. කඩයිමක් තියෙනවා. ඒ කඩයිම මවාපෑමක් විතරයි. ඒක පැන්නට පස්සේ ওই තියෙන පැංගිලි ගතිය නැහැ. ඒ නිසා මේ ඒ පැමිණි දුක් පැමිණ රහයි කියලා ඉදිරියට යන මිනිස්යාගේ ජීවිතයත් දුකට බය ගත කරන මිනිහත් එයා බලනකොට කියන්න තියෙන්නේ දුකට මුහුණ දෙන්න යන මිනිහා එක සැරේ මැරෙන්නේ. දුකට බය ඉන්න මිනිහා හැමදාම මැරි මැරි උපදිනවා. හැම දුකකට එන්නත් කලින් මැරෙනවා. ඉතින් ඒක නිසා අපි මේ ජීවිතේ වැඩ ඉවර කරනවා කියලා හිතනවනම් ඒ පරිග්‍රහිතේ නැතුව මේ සැපමයි මට දුකක් නැහැ මම දන් දීලා තියෙනවා මට සීල් දකලා තියෙනවා භාවනා කරලා තියෙනවා මට දුකක් එන්න ඕනේ නැහැ කියන ඒ පරිග්‍රහිතේ නැතුව පුළුවන් තරම් එන්න තියෙන දේවට මූණ දෙන ශක්තියක් එන්න පටන් අරගත්තොත් අපිට තේරෙයි ඒ ධර්මතාවයට අසවල් තැන කියලා තැනක් නැහැ. අසවල් වේලාව කියලා වේලාවක් නැහැ. අසවල් පුරුෂයා පිරිස කියලා වෙනසක් නැහැ. ඕනම තැනක ඕනම තැනක ක්‍රියාත්මකට. උතුරු කුරු දිවෙන්න ගියත්, අකුණු කුරු දිවෙන්න ගියත්, නැගෙනහිර ගියත්, පතේට ගියත් ඒ ධර්මතාවය එකයි. ඒ නිසා භාවනා කරගෙන කරගෙන යන මනුස්සයාට තේරෙනවා අපි බුදුහාමුදුරු ඉන්න කාලේ ජේතවනාරාමයේ ඉපදුනත් දැන් ඉපදුනත් ධර්මතාවය හරියට තේරුම් කරගත්තා නම් ධර්මතාවයේ ධර්මතාවයමයි. ඒ නිසා අපි හිතාිනවනේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකපුවාම එක්ස්ප්‍රස් බස් එකේ යන්න පුළුවන් කියලා. ඒ ඉතින් බොරු නිකන් කාලේ පැන යාමක් විතරයි. කවදා හරි මේ පරිප්පුව කණ්ඩෝ. ඒක නිසා මේ පැමිණි දුක් පැනිරහයි කියලා තේරුම් අරගන්න නම් අපි මේ එකක් නිසා එකක් ගෙවම් කරන ක්‍රමයේ තේරුම් ගත්ත දවසට මට හිතෙන්නේ නිවන් දකින්න ඕනේ. ඒ ධර්මතාවය තේරුම් ගත්තට පස්සේ නිවනේ වගේ තමයි ඉන්නේ. ඒ වගේ මේ ධර්මතාවයේ තේරුම් ගන්න වැඩ කරන අනික් මනුස්සයාට පුදුම සම්බන්ධයක් ඇති කරලා දෙනවා. එතකොට තේරෙන පටන් ගන්නවා මේ ධර්මතාවයේ දිගට යනවා අපිට තියෙන එකට සාක්ෂියක් වෙන එක විතරයි. ඒ නිසා මේ කොටස් ඒ පරිග්‍රහිත වගේ තේරුම් ගන්න යන්නේක ආධුනිකයට ටිකක් අල්ල ගන්න අමාරුයි. තේරුම් ගන්න අමාරුයි. ඔය භාවනා කරලා යම් මට්ටමකට ගිය කෙනාට තේරෙනවා ඒ වෙලාවේදී මේ ධර්මතාවයේ තේරුම් ගත්තේ නැත්නම් අපි විහිං අපේ ආත්ම ශක්තිය පාවදේ. පුංචි කරගන්න. දුර්වල කරගන්න. ඒ අල්ලගෙන ඉදිරියට යන්න පටන් අරගත්තොත් කෙලස් බලමුලුව කඩාගෙන අර ගෙනාවු ශක්තිය ඉදිරියට යන්න පුළුවන් ගතියක් ඇති කරලා තියෙනවා. ඒ නිසා අපි ඒක අපි ඇති කරගන්නත් ඕනේ. අනික් අයට ඒක බෝ කරන්නත් ඕනේ. ඒ වගේම ඒ හරහා ඒ දුකේ තියෙන කටුකරුසනපති නැති කරන්නත් ඕනේ. එතකොට මේක නිකන් මේ භාවනා කරනවා කියන එක නිකන් විනෝදාංශයක් විතරයි. එහෙම නැතුව මහා තටමන දෙයක් නෑ. හැබැයි රෙනෙල්ලි ගෙඩි හපන වෙලාවෙ නම් තටමන දෙයක් තියෙනවා. නමුත් කාගෙන කාගෙන යනකොට ඒ විනෝදාංශය බවටපත් වුණාට පස්සේ තමයි අපිට මේ මේ භාවනා ජීවිතයේ රස විඳිනවා කියන මේ Brahmacharya එහෙම නැත්නම් මේ පැවිදි ජීවිතයේ යෝග ජීවිතයේ රස විඳින්න පුළුවන් වෙන්නේ ඒ රස විඳිනේ හරහා අනිවාර්යයෙන්ම ඒ කරන්න තියෙන කෘත්‍ය කරලා දෙනවා තමන්න තියෙන එක බාධා කරගන්න තු ඉදිරියට ගෙනියන එක විතරයි. ඉතින් අන්නේ එවැනි දීකට අනුග්‍රහය පිණිසයි අද දවසේ මේ ධර්ම දේශනාව පැවැත්වුවේ ධර්ම දේශනාව ඇසීමෙන් තමයි ලබන ලදී පෞද්ගලික අත්දැකීම් සාහසිය සහ මූලධර්ම රාශී කාන්තේම මේ පරිග්‍රහිතේ අල්ලබදා ගැනීම නිසා අපිට පැමිණෙන දුකත් ඒක මේ නිසා මේක අතහැරීමේ ක්‍රමය අනුපූර්ව ක්‍රමය වටහාගෙන මේ ජීවිතයේ භාවනා ජීවිතය බොහොම රස මිහිර සහිත එකක් වඩපත් කරගන්න වීරිය ශක්තිය ධෛර්යය සහිත එකක් කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා